සඳහා කාලයක් එළඹිලා තියෙනවා ඉතින් මේ පාතන ධර්ම දේශනාවත් අපි ධර්ම දේශනා මාලාවකට ගැලපෙන පරිදි පාත්තගෙන යනවා ඉතින් පසුගිය වාර අවස්ථා හතරේදීම අපි ਸਰවචන්නාංශයේ විසින් දේශනා කරන්නට ඉවිච්ච අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන කුම්භ සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. එතනදී බුදුචානන්සේ මේ කුම්භූපම සමාලඩේ සූත්‍ර කුම්භූපම සූත්‍රය කියලා සඳහන් කර තිනවා. කලයක් උපමා කොට දේශනා කරන ලද්දක් කියන අදහසින්. ඒ කලයකට උපමා කරලා හතරකොන් තත්වයක් චතුස්කෝටි තත්වයක් පෙන්වලා දෙනවා. කලේ තියෙනවා පූරෝ පිහිතෝ පූරෝ තුච්චෝ විවටෝ පිහිතෝ විවටෝ තුච්චෝ කිය. ඒ කලේ තියෙන්න පුළුවන් පූරෝ පිහිතෝ කියන විදිහට සම්පූර්ණ කලේ පිරිච්ච කලයක් උඩින් කලගිනි පිටියකින් වහලා වගේ ඒක පිරිච්ච වෙහිච්ච කලයක් විදිහට සඳහන් කරනවා. ඊගාවට තියෙන්න පුළුවන් කලයක් පූර්ව තුච්ඡෝ කියන සම්බන්ධතාවය කලගිනි පිටියකින් වහලා තිනවා ඇතුලේ හිස්. ඒ තුච්ඡ කලයක් පිහිතයි වෙහිච්ච ස්වභාවය තිනවා. ඊට පස්සේ තියෙනවා විවටෝ තුච්ඡෝ කියලා தත්වයක් කලි විවෘතයි වෙහිලත් නැහැ. ආයෙ තියෙන තත්වයක් කලි විවෘතයි පිරලා තියෙනවා. ඉතින් මේ හතර මේකට කියනවා චතුස්කෝටික தত্ত্ব හතරකොම් ප්‍රශ්න කියලා හතරකොම් தত্ত্ব කියලා. අන්නේ தത്വෙදී බුද්ධඥානanse මේ උපමාව අරගෙන පුද්ගල හතරක් නැත්නම් පුද්ගල වර්ග හතරක් තමන්ගේ සාරණ්‍යතා ඥාණයට වැටෙන බවත් හරියට මේ හතර මේ චතුස්කෝටි தත්ත්වය අනුව බලනකොට පිරිච්ච වැහිච්ච පුද්ගලයෝ ඉන්නවා පිළිච්ච ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවා තුච්ච වැහිච්ච පුද්ගලයෝ ඉන්නවා තුච්ච ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවා කියලා හතර ආකාරයකට පේනවා මේ විදිහට පෙන්න පුළුවන් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ බුද්ධ ඥානශී මානව ප්‍රජාව දිහා බලන හැටි බුද්ධ ඥානශීත් මානවකෙක් විදිහට පුද්ගලයෝ හතර වර්ගයක් ඉන්නවා ඒක තමයි ලෝක ස්වභාවය ඉතින් මේ හතරේ බුදුහාමුදුරුවෝ අනිත් ඔක්කොම මේ කතිය තෝරනවා අර කොහොඳයි මේක නරකයි මේක උණයි මේක අගුණයි කියලා. ඉතින් ඒකෙන් තමයි මේ ලෝකේ අනවශ්‍ය ප්‍රශ්න යුද්ධ ප්‍රේම සම්බන්ධකම් සියල්ලම හටගෙන තියෙන්නේ. මේ හතර දෙනාම ලෝකේ ඉන්න ඕනෑ කියන අදහසක් ආගෙ ළඟවත්. මේ කට්ටිය මරන්න ඕනේ මේ කට්ටියට තෑගි දෙන්න ඕනේ මේ කට්ටියට සම්මාන දෙන්න ඕනේ කියලා. ඉතින් අර සංවිච්ඡමාන පුරුෂ පුද්ගල හතර දෙනා අල්ලගෙන අපි নানা ආකාර ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් මේ නිසා ඇවිල්ලා තියෙන ඇතුළත ගැට පිටතකට විසඳන්න නෙවෙයි පුදුජාන වහන්සේ ලෝකෙට පහළලා තියෙන මේ හතර දාන ඉඳ දීපන්නා. හතර දෙනාම ලෝකේ ඉන්න ඕනේ. ඒකල බලාගනින් ඔය අනුමනින් යන උඹත් ඔය හතරෙන් එකට අහු වෙනවා. කවදා හෝ ඒ හතරෙන් ඉක්ම ගිය දවසක නැත්නම් ලෝකුත්තර தත්තරපත් වුණාට පස්සේ දැනගන්න පුළුවන් ඒගොල්ල මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ උඹට කරදර කරන්නවත් උඹට සම්මාන දෙන්නවත් නෙවෙයි හේතුඵල ධර්මයක් අනුව හේතුඵල ධර්ම තියෙනකොට ඒ පුදුල නැති වෙයි ඒක හේතුඵල ධර්මයේ තේරුම් ගත්තොත් ඒ හතර පුද්ගලයා හිටියට Tamanට පව පිරෙන්නේ නැහැ, පින් පිරෙන්නේ නැහැ. ඒ නිසා මේ හතර දෙනෙක් ඉන්න පුළුවන් බව පිළිගන්න කතියේ සර්වඥතා ඥානය කියලා කියනවා. ඉතින් භාවනා කරන්න කරන්න කරන්න අපිට සර්වඥතා ඥානය පහළ නොවුනට අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ඒකට සුදුස්සෙක් වෙනවා. මේ හතර දෙනාම ඉන්න ඕනේ. අපේ පවුලෙත් ඉන්න ඕනේ, අපේ ගමෙත් ඉන්න ඕනේ, අපේ නගරෙත් ඉන්න ඕනේ, අපේ ජාතියෙත් ඉන්න ඕනේ, මානව ඇතුළත් ඉන්න කියලා එයා ඒ ඉන්න පුද්ගලයා වෙනුවෙන් පව් කරගන්නෙත් නැහැ පින් කරගන්නෙත් නැහැ. ඉතින් එතෙන්ට එනකන් අපිට මේ වර්ග කරන තාක්කල් තෝරන තාක්කල් අපි මේ සමාජ ධර්ම තේරුම් ගන්න නැති නිසා අනවශ්‍ය ප්‍රශ්න උදේ ඉඳලා හඳ වෙනකන් මිනිස්සුව සම්බන්ධ කරගෙන ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා අපිට බණ භාවනාවක් කරන්න වෙලාවක් හම්බුණත් හිත ඉස්පාසු වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අපිට කියන පිළිස පිළිබඳව අපිට විශාල ප්‍රශ්න මතුවෙන නිසා. ඉතින් මේ හතර පිළිගන්න එකසරි කරන්න බෑනේ. මොකද අපි ඉගෙනගෙන තියෙන තාලෙට අපි පුද්ගලයන් බෙදන්න තෝරන්න තමයි දැනුම කියලා කියන්නේ. අනුබුද්ධයන්සේගේ දැනුම ඒ බෙදන්න පුළුවන් බෙදන්න තෝරන්න පුළුවන් දැනුම තියාගෙන ඒකට අහු වෙන්නේ නැතුව ඒකට වාල් වෙන්නේ නැතුව ඒක තමන්ට වාසිත හරව ගන්න එකයි මේ ප්‍රතිපදාවේ නැත්තම් බුදුජානනාංශය සඳහන් කරන මේ නිවෙන සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට ඔය කියන පුද්ගල වර්ග හතර පිළිබඳව කතා කරලා ගියවතාවේ පූර්වපිහිතෝ කියන පුද්ගල වර්ගයේ හඳුන්ලා දුන්නා අවසානයේක. ඉතින් ඒක විස්තර කිරීම සඳහා මීට කලින් බුදුජානනාංශයේ තෝරාගත්ත නිද්දේශ ක්‍රමය නැත්නම් උපමා නිද්දේශ උපමා රූපක මාර්ගයෙන් පෙන්නනවා ඒ පුද්ගලයාගේ තියෙන වැහිච්ච ගතිය කියලා කියන්නේ සංවර වෙච්ච ගතිය කියලා කියන්නේ එහෙම නැත්නම් ශික්ෂිත ගතිය කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ අභික්කන්ත පටික්කන්ත පාසාදිකම් හොතේ ඉස්සරහට යනකොට පස්සට එනකොට සිත් දෙලවන සුළු ගතියක් තියෙනවා අලෝකිතං විලෝකිතං ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට බෙල්ල හරවනකොට පාසා ප්‍රසාදේ ලොන් සුළු ගතියක් තියෙනවා. සම්මිජිතම් පසාරිතං අත නමන කොට අත දිගායන කොට ප්‍රසාද සුළු ගතියක් තියෙනවා. සංඝාටිපත්ත චීවර ධාරණේ පාසාදිකං හෝති. දෙපට සූර ඇඳත් පාත්‍රය අධේ තියාන හිටියත් තනිපට සූර අඳන ඇඳත් ඒක කාටත් සිත් ලොන සුළු විදිහට සිවුර අඳිනවා. කණෙන් කොණෙන් එල්ලෙන්න තියෙන විදිහට පිටිවට අඳිනවා. මේකට කියනවා පිහිත ගතිය කියලා. එහෙම නැත්නම් ආවෘත ගතිය. එහෙම නැත්නම් සංවර ගතිය, ශික්ෂිත ගතිය, සීතල ගතිය, සංස්කෘතික ගතිය, ගතිය, මහත්ම ගතිය කියලා කියනවා. ඉතින් මේක නිදර්ශන පෙන්නන්නේ සර්වචනාංශයේ මානව වර්ගයා වුණාට සංඝාටිපත්ත චීවර ධාරණේ කියන කතාව වෙනකොට ඒක සංඝ ගුණයකට සම්බන්ධ කරලා පෙන්නන්නේ. ඒ මොකද මේ එවැනි සංගෘත පුද්ගලයන් අතර වඩාත්ම නිවනට බර සංගෘතභාවයේ දක්වන දක්වන්න බලාපොරොත්තු වෙන පිරිස තමයි සංඝයා කියන්නේ. ඒ නිසා බුදුජාන විශ්ේ තන සතිපට්ඨාන සූත්‍රයේ ওই වාගේ වචන ටිකක් දක්වලා තියෙනවා ඒ තමන්ගේ සීල සංවරය දක්වන වෙලාවට. ඒක පිරිච්ච ගතිය දක්වන්නේ මේ දුකයි දුක්ඛ දුක්ඛ ආර්ය සත්‍යයයි එනකොට ප්‍රතික්ෂේප කරන්න යන්නේ දුක්ඛ ආර්ය සත්‍ය මේකයි කියලා දැනගන්න. අනික් මිනිස්සු වගේ අඬා වැටෙන්න, දෙයි අත්පහර අඬන්න විලාප කියන්නේ යන්නේ මේ දුක්ඛ සත්‍යයයි දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් දාන. මේ සමුදය සත්‍යයයි කියලා මේ දුකට හේතුව අනුන් කරපු දෙයක්වත් මම හිතලා ගත් එකක්වත් නෙවෙයි. මේ තෘෂ්ණාව ඒකත් පුදුජාස් කියන තෘෂ්ණාව උඹට අයිති දෙයක් නෙවෙයි කියලා. අපි සාමාන්‍යයෙන් තෘෂ්ණාවේ අයිතිකම බාර අරගෙන පෙළෙන જાතියක්. නමුත් ඔය කියන තෘෂ්ණාවවත් උඹට අයිති නෑ. ඒක මේ ආගන්තුක දෙයක්. ඒ ආගන්තුක දේත් උඹට අයිති නෑ. ඒකෙන් ඇති කරන ඵලයක් උඹට අයිති නෑ. නමුත් ඒක අයිති ප්‍රකාශ කිරීම තමයි මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය කරගෙන තෘෂ්ණාව විනෝත් කලපෙනවා. තෘෂ්ණාව විචින් ඇති කළ දෙන දුකටත් කලපෙනවා. ඒ දෙකම ආගන්තුක දෙකක්. ඒ නිසා ඒ දුක දුක වශයෙන් බාර ගන්නව මිස දුකට ලෙහි බාත් පැහැර හඳන්න යන්නෙත් නෑ. සමුදේ සත්‍ය පිළිබඳ ලැජ්ජාටපත් වෙන්නෙත් නෑ. ඒක හත්පසින් දැනගන්නවා. ඒ වගේම මේ Nirodha Satya කියන එක ඔය සමුදේ පොඩ්ඩක් කුසල බලපුවම යාර තියෙන Nirodhe තමයි. එදින එක ළඟ ඉන්නේ. අපිට පේන්නේ සමුදේ විතරයි. මොකද අපි ඒකට බයි ඒක හරහා බලන්න කැමති නැහැ. බැලුවොත් සමුදේ යටපත් දිනේ Nirodha. ඒ නිසා සමුදේ ගවේෂණයේදී සමුදේ ගවේෂණය කරනකොට අරමුණක හටගන්න කියන්නේ සමුදය. අරමුණක ගෙවි යාම කියන්නේ Nirodhe. ඉතින් අපි අරමුණ මැද විතරක් බලලා මේ හටගන්න දැක්කෙත් නැත්නම් මේ ගිවිල යන එක දැක්කෙත් නැත්නම් ඔය කොච්චර භාවනා කරා අපිට දුක දුකයි හෝ මේ දුකට සමුදය මේ අරමුණේ හට ගැනීම බව දුකේ නිරෝධය කියන්නේ ඒ අරමුණේ කිවියම් බව නිතරම සරල විදිහට තේරුම් ගන්න බැරි අපි කවදාකවත් අරමුණක් දැක්කට අරමුණේ මුල බලන්න හට ගැනීම බලන්න අපිට කිසිම පාඩමක උගන්වන්නේ අපි මේ අරමුණ එක්ක බදා ගන්න හදන එක නැති කරන්න හදන. කොයි අරමුණක් ආවත් බදාගත යුතු අරමුණක් ආවත් නැති කරගතු නැති කරන්න හිත දෙන අරමුණක් ආවත් අන්න ඒ කහට ගතිය, ඒ කෙලස් ගතිය, මාරපාක්ෂිත ගතිය දැ. හරහා මේ දුක් දෙන හෝ සැප දෙන අරමුණ හටගන්නේ කොහොමද? මේ දුක් දෙන හෝ සැප දෙන අරමුණ ගෙවන් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අර දුක සැප දෙක උදාසීන වෙනවා. දුක සැර දෙක විරංජනේ වෙන්න පටන් ගන්නවා. දුර්වල වෙන්න පටන් ගන්නකොට කොයිවත් හටගන්නේ නැති වෙන දේ. ඒ නිසා සැප දෙන දෙයක් හටගන්නේ නැති උනත් දුක දෙන දෙයක් හටගන්නේ නැති උනත් සැපේ දුකේ ඇති වෙන පෙළෙන ගතිය, ධර්ම ගතිය නෑ මේක ඇති වෙන නැති වෙන බව දකිනවා. ඉතින් අපිට ඒ කිසිම දැනක යමක රෝගයක මූලය හොයන්න අපේ හිත දුවන්නේ නෑ. ඒ පැමිණි එක අල්ලගෙන දඟලනවා తත්‍ර తත්‍රාවි නන්දිනී කියලා ඉනේන අරමුණ අල්ලන මැරෙන්න හදනවා කිසිම වෙලාවක නැවත නැවත අරමුණේ ඉnder අරමුණේ මුල බලන ගතිය ඒකට අපි කියනවා සමුදේ දැකීම කියලා මේක මහා ලොකු බරපතල කියන්නේ හිරු උදාව කියලා කියන්නේ උදය ආත්පසින් උදාවට සමුදේ කියලා කියනවා සං උද්‍ය උද්ද ප්‍රත්‍ය සං උද් දෙකේ කියන සමුදය ඉතින් මේ සමුදේ සත්‍ය කියව වැඩ වැඩ දඟලනවා මේ මේ බර පිට ලෝකයකින් ආපු සත්‍යක් වෙන්නේ නැති නැත්නම් ඉන්දියාවෙන් ඉම්පෝට් කරලා ගේන්න ඕන එකක් වෙන්න ඇති කියලා. සමුදය කියලා කියන්නේ අරමුණක මුල දැකීම. නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වෙනවා කියන එක. ක්ෂය වෙනවා කියන එක. වැය වෙනවා කියන්නේ අපි නිරෝධ සත්‍ය කිව්වා මේක තමයි නිවන. බුදුන් මේක අපිට හිතා ගන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ ධාසනෙ විතරයි තියෙන්නේ කියලා අපි හිතලා ගන්න. මේ මතුවෙන මතුවෙන අරමුණක නිරුද්ධ වීම කියලා කියන්නේ මේ නිරෝධය දැකීමේ පටන් ගන්න කියලා දන්නවනම් එයාට මේ මුල අග බලන ඥාණය මුල අග බැලීමට අවශ්‍ය කරන මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයේ තේරෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම ප්‍රයත්නේ තියෙන්නේ නිරෝධ වීම බව දන්නේ නැති වීම නිසා අපි ඒ සඳහා මාර්ග හොයන්න ගුරුවරු වෙනවා. මොකටද යන්නේ කියලා දන්නේ නැහැ. අපි දන්නවනම් මේ ආස්වාසේ අග බලණ්ඩයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රස්වාසේ අග බලණ්ඩයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ඔය කියන්නේ ඉදිරියට යන ගමන පස්සට යන ගමන අභික්කන්තම් පටික්කන්තම් කියන එකේ පියවර පියවර පාසා ඇති වෙන පච්චාපුරේ සංඥායි පෙරපසු සංඥා දෙක ඇති කරගන්න මේ භාවනා කරන්න කියනවා නම් කමඨා සුද්ධ කිරීම එච්චර අමාරු වෙන්නේ නැහැ. නමුත් කිසිම කෙනෙක් දන්නේ මේ අරමුණ එනකොටම අරමුණේ මුල බලලා අරමුණේ යනකොටම අරමුණේ අග බලන්ඩ කරන වැඩක් මේ භාවනා අරමුණ මොන දේ වුණත්. සැප හෝ දුක මූල කර්මස්ථානයේ හෝ අතුරු කර්මස්ථාන උනත් කියන එක දන්නේ නැති නිසා හැම වෙලාවෙම අපි පටලැවිල්ලකටපත් වෙනවා. ඒ පටලැවිල්ලට හේතුව මේ අපි අපේ පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතිය, පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතිය, හෝ පිරිච්ච ගතිය, අරිච්ච ගතිය, තුච්ච ගතිය, අරිච්ච ගතිය, තුච්ච ගතිය, වැහිච්ච ගතිය පිළිබඳව දන්නේ නැතුව අපි හිතනවා මේ තටබල භාවනා කරපුවම හරියයි කියලා. පොත් බලපුවම හරියයි කියලා. නෑ මේකේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. පිරිච්ච වෙච්ච ගතිය ඇරිච්ච වෙච්ච ගතිය වගේ සීලය සහ පිරිච්ච හිස් කියන ඥානය කියන මේ දෙක එහෙම නැත්නම් සමාජ ධර්ම ආචාර ධර්ම සහ අභ්‍යන්තරගත ඥාන අතර අතිනත බෙද ගැනීමක් උන් නැත්නම් කාමරයකට වහලා වැහිලා දොර වහගෙන මිනිසුත් අස්සේ නොකර භාවනා කිරීමෙන් පමණක් නිවන් දකින්න බෑ. එහෙම නැතුව මේ මිනිසුන් උදව් පදව කිරීමෙන් සමාජ සේවා පමණක් කිරීමෙන් භාවනා නොකර නිවන් දකින්නත් බෑ. මේ දෙක අතර සමவாயයක් තියෙනවා. ඒ සමவாயයේදී තමයි මේ අරිච්ච වෙහිච්ච පිරිච්ච හිස් කියන ගතිය බුදුජානසම ඉදිරිපත් කරන්නේ අපේ හැම ක්‍රියාවකම හැම වචනයකම හැම හිතවිල්ලකම ඔය ඇරිච්ච වෙච්ච ගතිය තියෙනවා. ඒකට කියනවා ආත්ම අනුගත වචන සපරානුගත වචන. අපි හිතන හැම හිතවිල්ලකමකට මගේ සුභ සිද්ධිය පිටස හිතනවා අනුගේ සුභ සිද්ධිය පිටස හිතනවා. මේ විදිහට නොඑතන හිතවිලක් නැහැ. අතරමැදි කියලා හිතවිලි જાතියක් නැහැ. අපි කතා කරන වචනවල ඇතුළතට හෝ පිටතට ශප හෝ දුක ගෙන දෙන වචන ඇර අනික් වචන වල කියනවා මුවින් නොබෙන ඉන්නවා කියලා. ඒක කියවෙන්නේ කෙලස් නැහැ වගේ. ඒක අපි කරන හැම ක්‍රියාවකම අර්ථ සිද්ධිය නැත්තම් අත්ත කුසලේ සහ පර කුසලේ කියලා දෙකක් තියෙනවා. තමන්ගේ හිතසුව පිණිසෝ අනුන්ගේ හිතසුව පිණිසත් මේ දඟලන්නේ. එහෙම නැති ක්‍රියාවලට කියනවා ක්‍රියාහිත කියලා. ඒවට කියනවා පුඤ්ඤාපි සංකාර ආනිඤ්ජාබ සංකාර කියලා. එහෙම දෙයක් වෙන්නේ අපි ඇති. අපි හැම වෙලාවෙම ක්‍රියාවක් කරන්න පෙළඹුණාට පස්සේ ඒ ක්‍රියාවේ තමන්ට වෙන වාසිය හෝ අපට වෙන වාසිය නැත්නම් තමන්ට වෙන හානිය හෝ අනුන්ට වෙන හානිය කියන හික්‍රිය ක්‍රියාවලට විතරයි අපි පෘථජන ලෝකේ ක්‍රියා කියන්නේ. සරුවචනාංශේ ක්‍රියා කියලා කියන්නේ ක්‍රියා හිතට ක්‍රියා හිතින් කරන දේවල් ඒක අර්ථ සිද්ධියක් ඇත්තෙත් නෑ පරිසිද්ධියක් ඇත්තෙත් නෑ අනුඨානිකුත් නෑ තමන්ඨානිකුත් නෑ ඒව ක්‍රියා ආතරණාසලට පහළ වෙන ක්‍රියා හිතින් කරන දේවල් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හෘද වස්තු ගැහින ගැහිලි ක්‍රියාවක් නම් ඒක අර්ථ කුසල පර කුසල ආරයට කරදර කරන මෙයා කරදර කරන්නේ නෑ ආයුෂ තියෙනකන් ගැහෙනවා ඒ වගේම අපේ නියපොතු වැවෙන එක ක්‍රියාවක් නම් ඒකේ මේ කාටවත් හානි කරන්නවක්වත් කාටවත් සැප දෙන්නවක්වත් නෙවෙයි සිද්ධ වෙන ක්‍රියාවක්. ඉතින් මේ ක්‍රියා කියන වචනේ අපි ඉදින්දා ජීවිතවල ගන්නේ නම් තන්නි ක්‍රම තණ්හාමාන දිට්ඨි සහිත දේවල් වලට අපි ක්‍රියා කිව්වට රහතන් වහන්සේගේ ක්‍රියා හිත කියකියත් තණ්හාමාන දිට්ඨි නැති දේවල්. ඉතින් ඒ නිසා ව්‍යවහාරේ මේ අතර විතාල පරතර වෙනසක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේ පිරිච්ච වෙහිච්ච මේ ගුණය ගිය පාර සර්වඥාන්සේගේ තිබිච්ච ඒ සර්වඥතා ඥාණයට සම්බන්ධ කරලා තේරුම් ගත්තා. ඒකම මට හිතුණා මේ සූත්‍රේ නැතුණාට වෙන සාධක සූත්‍ර මගෙන් සම්බන්ධ කරලා පෙන්නන්න බුදුජානන් වහන්සේගේම විචාචරණ ගුණ කියනට ওই දෙක තමයි කතා කරන්නේ. චරණ ගුණ කියලා කියන්නේ ඔය ඇරිච්ච වෙහිච්ච ගතිය සම්බන්ධ නැත්නම් සීලය. විද්‍යා කියලා කියන්නේ පිරිච්ච නොපිරිච්ච ගතිය එහෙම නැත්නම් ඥානය. ඉතින් මේ ඥානය සහ සීලය බුද්ධජානක පෙළලා දීලා තියෙනවා ලෝකේ අග්‍රම ධර්ම දෙක. මේ දෙන්න ගැළපීම නැති නිසා තමයි යෝගාචර ජීවිතය අපි ගත කරන්නේ. ඒ දෙක ගැළපීමක් දන්නේ නැති කෙනාට අපි කියනවා අන්ධ පෘ탁ඥයයි කියලා. ඒ දෙක තියෙන ප්‍රමාණය ගලපගත්ත එක්කනට ආර්යනවංශය කියනවා. මට මේ තරම් සීලයක් තියෙනවා මට මේ තරම් ප්‍රඥාවක් තියෙනවා යා ඒක හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච දේ ඒ බව දැනගත්තට පස්සේ එයාට ඉතුරු වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි බුදුහාමුදුරන්ගේ බුදුජාන් වහන්සේ විසින්ම පණවවදාරන්ට ඉච්ච මේ විජ්ජාචරණ සම්පන්නෝ කියන මේ ගුණේ බැලුවොත් අපිට යම් අදහසක් ඇති කරගන්න පුළුවන් අපේ ඉඳගෙන භාවනා කරාට ඒ ඥානය එදිතා ජීවිතය යොදන්න දන්නේ නැත්නම් ඒ මනුස්සයා ලේකේ ලිම්මැඩියෙක් වාගේ භාවනාව පටලවා ගන්නවා විසබ්බර කර ගන්නවා. එතන යම් කිසි කෙනෙක් කියනවා බින්දහම් කරලා පාරමිතා පිළිලෙන් පමණක් නිවන් දකින්න පුළුවන් භාවනා කරන්න ඕනේ කියලා. එයා චරණ ගුණ දිනු කරයි විද්‍යා ගුණ එයාට ලැබෙන්නේ. එතකොට ඇතුළත පිරිච්ච ගතියක් එන්නේ නැහැ. ඒ නිසා මේ ඇතුළත පිරිච්ච ගතිය සහ බාහිරේ තියෙන වෙයිච්චරිච්ච ගති සම්බන්ධව තියෙන මේ විද්‍යාචරණ ගුණ පිළිබඳවත් හොඳම ආදර්ශය බුදුජානක. ඒ නිසා අපිට පසලස් චරණ ධර්ම සහ අෂ්ට විද්‍යා කියන සඳහන් කරලා තියෙනවා. හැබැයි හැම පොතේම හැම සූත්‍රයේම ওই විදිහට නැහැ. එක එක විදි වලට දක්වලා තියෙනවා බුදුජානනාංශයේ ඒ විද්‍යා චරණ ගුණ. නමුත් අපේ සම්මත පොතක් වශයෙන් පසු කාලින ලිවිච්ච බුදුගසාචාන් වහන්සේ විසින් ලියන විසුද්ධි මාර්ගය වගේ පොත්වල මේවා වගේ මේ තියෙනවා එකතු කරලා අපිට ඔය 15 ඉලක්කම 18 ඉලක්කම එළියට අරන් දීලා තියෙනවා. පසලොච්චරණ එසීලී. ඊට පස්සේ අෂ්ට විද්‍යා ඒක ප්‍රඥා. ඉතින් බුදුහාමුදුරන්ගේ තියෙන මේ ಗುಣ ටික දිහා බලනකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මහෞත්මයන් වහන්සේලා විද්‍යාචරණ ගුණයෙන් සම්පන්නයි කියලා කියන්නේ ඒක පණ තියෙන ඒක සජීවී තත්ත්වක පවත්වනවා. ඒකට අපි ඊට පල්ලෙහා ඉන්න මේ නරපණුව අපිට කොච්චරක් ඒ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සම්මා සම්බුදුජාන් වහන්සේ නම් ඒ සම්මා සම්බුද්ධත්වයේ සඳහා සවය සවාසනා සකල ක්ලේශ දුරු කිරීම සඳහා මේ ගුණ සීල ගුණ 15ත් ප්‍රඥා ගුණ 8ක් වඩනවා ඒ ගුණ ඒ විදිහටම වඩන්ඩ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාට බෑ. සාමාන්‍ය රහතන් වහන්සේ නමකටත් බෑ. ඊට පස්සේ අනාගාමී උත්තමේ සකදාගාමී සකුදාගාමී උත්තමේ සෝවන් උත්තමකට බෑ. ඒ නිසා ඊට පල්ලෙහා ඉන්න කෙනෙකුව මේ ಗುಣ අඩු වැඩි වශයෙන් පිටලා තියෙනවා. නමුත් ඒව පිළිබඳව දැනගත්තොත් අපිට කොතනද අඩුපාඩුකම් තියෙන කියලා බලන අතර අපි ඇසුරු කරන්න අපි තෝරා ගන්නා වූ කල්යාණ මිත්‍රන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ මේ ಗುಣ අපේ දැනෙන මට්ටමට පිරිච්ඡත්වද නැතිත්වද කියලා දැනගන්න පුළුවන්. අපි අපේ පාප මිත්‍රයෝ දැකලා ඒ අත ඒ අත්ංගෙ මේ ಗುಣ තියෙනවා අඩු වැඩි මට්ටමේ. එක්කෙනෙක්වත් නැහැ මේ ಗುಣ නැති ලෝකේ. හැම manussත්වයට එන්න බෑ මේ ಗುಣ යම් මට්ටමක මූල ශේෂයක් නැතුව. ඒ මූලික ශේෂය කාගෙත් තියෙනවා. ඒක දියුණුව තිබිලා පිරියා ගන්න පිළිසෙට අසප්පුෂයි කියලා කියනවා පාප මිත්‍රයි කියලා කියනවා. තියෙන එක නඩත්තු කරන මනුස්සයාට අපි සාමාන්‍ය පුරුෂයයි කියලා කියනවා. ඒක දියුණු කරන්න උත්සාහ කරන එකට යෝගාවචරය කියනවා. භ්‍රමචර්ය රකින්න එක නයි කියනවා. බණ භාවනා කරන එක නම් කියලා කියනවා. ඒ නිසා මේ සඳහා ආදර්ශවත් චර්චක් විදියට බුදුජානනාංශයේ ඒ පසලස් චරණ ධර්ම ගත්තාම ඒකෙන් සඳහන් කරන්නේ පාසාදිකං හෝති අභික්කන්තම් පටික්කන්තං සම්මිජිතම් පතාරිතං ආලෝකිතං විලෝකිතං සංඝාරිපත්ත ජීවර ධාරණං කියලා බුදුජානනාංශයේ ක්‍රියාකලාපේ ඉස්සරහට යනකොට පස්සට එනකොට අත නමනකොට අත දිගාරිනකොට පැත්ත බලනකොට ඉස්සරහා බලනකොට පාත්‍ර දියුණු ධර්මකොට උන්වහන්සේට පාසාජික ගති ඇවිල්ලා තියෙන්නේ මේ 15 චරණ ධර්ම නිසා. ඒ නිසා අපිට ඕනේ නම් සමාජයක ජීවත් වෙනකොට පාසාජික කෝකෙටත් ගැටුමකින් තුරෝ ජීවත් වෙන්න. මේකදී සිනිද්දා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා කියනවා සිනිදු තෙල් ධාරාවක්සේ ඉරියාපත පාස ප්‍රසාදණයෙන් ওই තෙල් ධාරාවක තියෙන ලීසි ගතියත් ඒකේ තියෙනවා. ඒක මෛත්‍රියට බොහොම සමාන වචනයක් සමාන මෛත්‍රියේ තියෙනවා සිනේහන කියන වචනය. යම් කිසි කෙනෙක්ගේ ඉරියව් පැවැත්ම බොහොම සිනිදු තෙල් ධාරාවක් වගේ වෙනවනම් ඒ පුද්ගලයා සමාජය අතර තියෙන දැවිලි තැවිලි මකන බර කරත් එක ජර්ජර ගන්න සත්‍ය නැති කරන එළකි තෙල් ටික ඉඳරු තෙල් ටිකක් වගේ. ඒ පුද්ගලයා ඉන්න තැන ප්‍රසාදේ දනවනවා. ඒ ප්‍රසාදයේ දැනවීම ලාභ සත්කාර ධර්මාන සිලෝක සඳහා විතරක් නෙවෙයි නිවනටත් අවශ්‍යයි. ඒක නොලැබුණොත් ಗುಣ කන්ද ගෙනියන්න බෑ. සීලය කියලා කියන්නේ වාහනයක රෝද දෙක වගේ. ඒ රෝද පෙරලෙන්නේ නැත්නම් වාහනේ බඩු ගෙනියන්න බෑ. ඒ නිසා අපේ සීලය අපේ ಗುಣ කන්ද දරාගෙන ඉදිරියට යන්න ඔය කියන විදිහේ අභික්කන්ත පටික්කන්ත පසාදික බව ආලෝකිත විලෝකිත පසාදික බව සම්මිංජිත පසාරිත පාසාదిక බව සංගාරිපත්ත චීවරණ ඛණ්ඩ බුදුදනන්සේගේ පසලොස්චන ධර්මත් එක්ක අපිට ගලපලා බලන්න පුළුවන් කොහොමද උන්වහන්සේ මේ ජීවිතයේදී හෝ ජාතක කතා අදහනවනම් ජාතක කතාවල පාරමිතා පූර්ණේ කළේ ඒ සඳහා කොහොමද බුදු කෙනෙකුට අවශ්‍ය වන්නා වූ ඒ පිරිච්ච ගතිය උන්වහන්සේ පෙර පෙර කළ පිං විදිහට උබ්බේච කත පුඤ්ඤතා විදිහට මේ විභවය මේ භව සම්පත්තිය අරගෙන ආවේ කියලා බැලුවොත් ඒ පසලොච්චාන ධර්ම වල ඉස්ලාම සඳහන් කරලා තියෙන්නේ සීල සංවරය. සීල සංවරය කියලා කියන්නේ අපේ දැන් කාලේ වචනෙන් කියනවා නම් යම් කිසි කෙනෙක් එදිනදා නිති පංචිල් රකිනවා නම් තමන්ගේ හැම කටයුත්තකදීම බලා ගන්න ඕනේ ඒ සමාදන්ව රකින සීලයට තරම් වෙන විදිහට වැඩ කරන්න. දැන් උපෝ ආජීවට්ටමක සීලය සමාදන් වෙනවා නම් ඒකට තරම් වෙන විදිහට වැඩ කරන්න. උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙනවා නම් නවංග උපෝසතේ සමාදන් වෙනවා නම් දසංග උපෝසතේ සමාදන් වෙනවා නම් දසසී දැන් සාමනීර වෙනවා නම් එහෙම නැත්නම් උපසම්පදා වචනයේ කියනවා කෝටි සංවර සීලයට සමාදන් වෙනවා නම් අන්න ඒකට වග වෙන්න ඕනේ. ඒක හොඳට පේනවා සමාදන් වුණාට ඔක්කොටම අංග සම්පූර්ණ රකින්න බෑ. පංචශීල සමාදන් වුණාට කාටවත් පංචශීල සමාදන්ව රකින්න බෑ. ඒක සම්පූර්ණ වෙන්න සෝවන් වෙන්න. එතකම්ම අපි පංචිල් සැකීමට උත්සාහ කරනවා. පංචිල් ටිකමයි කෝටිය සමර සීලේ තියෙන වෙන මොකක්වත්ම නැහැ. කවුරක්වත් හිතන්න එපා කෝටිය සංගර සීල්ට ඉම්පෝට් කරපු මේ ෆොරින් බඩු තියෙන එක නෑ. මේ පංචිල්ම තමයි. පංචිල්ල පුංචි පුංචි කොටස් කපලා විසිතුරු කරලා විස්තර කරලා පෙන්නන එක විතරයි ඔය ප්‍රාථමික සංවරය කියලා කියන්නේ. ඉතින් සයම් කිසි කෙනෙක් තම සමාදන් වෙච්ච සීලයට වග වෙනවා නම් ඒ පුද්ගලයා බයලජ්ජා සහිත පුද්ගලයෙක් සදාචාරාත්මක වගවීමක් ඇති පුද්ගලයෙක් කියනවා. එයාට කියනවා දේව ධර්ම සහිත පුද්ගලයෙක් කියලා. ඒක නිසා කෙනෙක් හීතල වෙනවා, සංස්කෘතික ගති වෙනවා, මහාත්ම ගති ඇති වෙනවා, නැත්නම් වැහෙනවා. වැහිච්ච ඉදurang සහිත වෙනවායි කියලා කියන්නේ සමාදන් වෙච්ච සිල්පද පිළිබඳව වග වෙන පුද්ගලයා. ඒක එක්කෙනෙකුටවත් අංග සම්පූර්ණ වෙන්න බෑයි කියලා හිතන. එතකොට අපිට තේරෙනවා එක්කන එක්කන ඔලෝ උස්සගෙන මම උසස් මම උසස් කිව්වට එයා මේ සීලයේ සීමා මරියාදාවල් දන්නේ නැතුව අරය පහත් මෙයා උසස් කරලා කියනවා. එහෙම කියමනෙම සිල්වන්ත වුණත් බුදුහාමුදුර අසත්පුරුෂයි කියලා කියනවා. තමන් සිල්වන්තයි අනුසිල්වන්ත නැහැ කියලා යම් කිසි කෙනෙක් හිතලා ඊයේ පහත් කළ සරක තමන් උසස් කළ සලකනවා නම් අසත්පුරුෂයි කියන බුදුන් සඳහන් කරන ඒකට භාවනා වැඩින්නේ නැහැ. භාවනාවට තමන් මේ උත්කෘෂ්ටයි කියලා සකින සීලයේම ඇණයක් වෙන හොක්කක් වෙනවා. ඒ සීලේ තියාගනින්ට බයක් නැතුව ජීවත් වීම සඳහා සමාජයේ ගන්නා මිස ඒ සමාජයට පහත් කළ සලකන්න නැත්නම් මම උසස් කළ සලකන්නත් එපා. ඒ වගේම තව එකක් තියෙනවා. ශිල්පදයක් කඩන කෙනා හැම වෙලාවෙම හීනමානෙන් පෙළෙනවා. අනික මිනිස්සු කොහොම හරි මේ ශිල්පදේ රකින්න මට විතරක් බෑ කියලා. මම හොඳට මතක තියාගන්න ඒ ශිල්පදේ මම කැඩුවට අනික ඇත්තෝ අනික් ශිල්පදේ කඩනවා. කිසිම කෙනෙකුට අංග සම්පූර්ණ සීලයක් අරියකන්ත සීලයක් රකින්න බෑ සෝවන් වෙනකම්. ඒ නිසා ඔක්කොගම මේ අඩුපාඩු තියෙනවා. දැන් කාය කාය කිල්ලෝටෙත් හුළු තියෙනවා. කාගෙත් අඩුපාඩු තියෙනවා. බුදුහාමුදුරත් එක්ක බලනකොට අපි අතර තියෙන වෙනස්කම් නුගිනිය හැකි තරම්. දෙන්නෙක් අතර තියෙන වෙනස්කම් නොගිනිය හැකි තරම්. මොකද බුදුරජාණන්සේගේ තවාසනා සකල ක්ලේශ දුරු කරන දැනට ආදර්ශයක් පෙන්ලා තියෙනවා. ඒ නිසා මේ සීලය අපි අපි අතර සාමය වැඩි කිරීමට අපි අපි අතර හැකි සංඥා වැඩි කිරීමට අපි අපි අතර අප්‍රත්‍යත වීර්ය වැඩි කිරීමට මිස එකිනෙකා නියව ගන්න පොඩි මිරිස් කාබරි ලව් වගේ ඇති කරගත්ත සීලයක් ආවන ඒක සීලබ්බත පරාමාශයක් කියලා කියලා පිටත් තරම්ම සලකනවා කියන්නේ. අද බෞද්ධ යාත්‍ර තියෙන සීලය බොහෝ විට සීලබ්බත පරාමාශයක් වෙලා තියෙනවා. ඒක ලියවලා උසස් වෙලා මාන්නකාරකම් කතා කරනවා. නමුත් ඒ ලෝකෙට පරකාශ වෙනවා. gedata මර ගාතේ වාගේ. ඒකට දන්නේ නැහැ සෝවාන් වෙනකම් මේ සීලෙච්චර අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා අපි ඒකෙන් ධෛර්යයක් ඇති කරගන්න මිස මේ සීලය කියන පදය කෙනෙක් හීනමානපත් කරන්න දේශනා කළා නෑ බුදුරජාණන් වහන්සේ. නිසා සීලයටත් ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවන්තයර විතරයි සීල් දකින්න පුළුවන්. සීලවන්තයර විතරයි ප්‍රඥාව තියෙන්නේ. සීලයන්තම් ප්‍රඥාන ප්‍රඥාන්තම් සීලය. නමුත් චරණ ධර්ම වල ඉස්ලාම් පෙළලා තියෙන මේ සීල ගුණය ඒ සීලය තියෙන කෙනා තමයි තමන්ගේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ ඉන්ද්‍රිය බලනකොට පස්ස බල පැත්ත බලනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට අත නමනකොට අත නිගාරිනකොට පාත්‍රය හිවුර දරනකොට ඒ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ වගවීමම තමයි ඒ සීලයේ තියෙන සදාචාරාත්මක වගවීම. ඒ ඕනම දක්ෂ ගුරුවරයෙක් එනත ඕනම ශිෂ්ට මිනිසෙක් දන්නවා මේ ඉන්දිය සංවරයේ අපි සෙනගක් කොට සෙනගක් තුළ ඉන්නකොට එහෙම තිබුණට පුද්ගලිකව ඉන්නකොට ඒක වග වැදගත්කමකුත් නැහැ අපි වෙනස් ඒකටත් වැඩි අපි දන්නවා අවදියෙන් ඉන්නවට වැඩිය නිින්ද ගියාට පස්සේ ඉන්දිය සංවරයක් නැහැ නිින්ද නැතුව දවස් තුනක් හිටියොත් පිස්සු නිින්දේදී තමයි අපි ඔය ඉන්දිය සංවරය හරහා හිර කරගන්න හිරේ තදේ නිින්දේදී තමයි තරගන්න නැත්නම් පිළිවෙකට ටික සැර ටික සැර බීම ටිකක් බීලා බුදිය ගන්නවා ඒකට ඉන්දිය සංවරය නැති වෙනවා නැති වුණොත් ඉන්න බෑ. ඒ තරම් අපි මේ ඉන්දිය සංවරය හරහා වරද්දවගත්ත නිසා මේ අතපය හිර කරලා දනුකඳ ගැවුවා වගේ විශාල අපහසුකටපත් වෙන නිසා කොයිතරම් ඉන්දිය සංවරයේ භාවනට අවශ්‍යද කොච්චරක් අතිශෝක්තියක්ද කියන එක ඒ පළවෙනි මාර්ග ඥානය තමයි තේරෙන්නේ. නිසා ඉන්දිය සංවරය සම්බන්ධව මේ පුද්ගලයා අතර මේ හතර වර්ගයක් ඉන්නවා. සමහරු ඊටාම කලබලෙන් වැඩ කරනවා. තම හිත සාහන්ත ගතියක් තියෙන ඉඩ තියෙනවා. සමහර කෙනෙක් කලබලෙන් වැඩ කරන හිත කලබල වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්න බොහොම සාන්තව වැඩ කරනවා හිතත් සාන්තයි. සමහර කෙනෙක් ඉන්න හිත සාන්තව වැඩ කරන රඟපාන ඇතුලෙන් තියෙන ද්වේෂය. ඒ නිසා ඉන්දිය සංවරයේ කේවල වශයෙන් සලකන්න නරකයි. සංසන්දනාත්මකව බලන්න ඕන සීලය පිළිබඳව තමයි තව හැදෙන්න ඕනේ. අදි සීල ශික්ෂාට යන්න ඕනේ කියන එක හැම වෙලාවෙම මුරිච්චිතද කරන්නේ එහෙම නැත්නම් බෝල් සිර කරන්නේ ඇලයින්මන්ට් එක ගන්නෙ තව පිරිසුදු වෙන්න හදන ඉන්ද්‍රිය සමරය හරහා. නිසා නිතරම තමයි අර පාසාදිකම් මොති ගතේ තිතිනි සින්නේ කියෝ වගේ සිනින්දා තේල ධාරාව වගේ ඉන්දිය සංවරයේ වෙච්ච පිරිසක් එක්ක ඉන්නකොට ඉබේම ඉන්දිය සංවරය එනවා. ඉන්දිය සංවරයේ නැති පිරිසක් එක්ක ඉන්නකොට ඒක ඒවට කියන සංක්‍රමණික රෝග කියලා. ඒ නිසා අපිට පුළුවන් නම් අපි අසංවර වුණත් අපි ඉන්දිය සංවරේ තාම ලදරුව වුණත් සංවරච්ච පිරිසක් ලැබෙන්න ඒකට කියනවා අතිරූපදේශ වාසී කියලා. Tamanට පින් ඇති බිමක ඉඳ ලැබීමම ඉන්දිය සංවරේ දකින්නකොටම ඉබේම ඇති වෙනවා. ඒක නිසා Tamanගේ ඉන්දිය සංවරේ Tamanට කෙලස් කපනවා වගේ ඉන්දිය සංවරය ඇති වෙච්ච කෙනෙක් ඉන්න සමාජයේ අනික් අයටත් එයා පහන් කණුවක් වෙනවා. මෙන්න මෙයා තමයි එයා Taman අතපය බේරගෙන ජීවත් වෙනවා. පුළුවන් මේ සමාජයේ ඉන්න පුළුවන් කියලා පෙන්වන ගතියක්. එනිසා ඒක බාහිර අභ්‍යන්තර දෙකටම සාන්තිදායක තත්වයක්. නමුත් ලෝකේ ඉන්න හැම දේශපාලනඥයෙක්ම මේක දැනගෙන බොරුවට ඉන්දිය සංගරයක් පිළලා ඡන්දේ දිනා ගන්න. හැබැයි ඇතුලේ නැහැ. ඒක දන්නේ නැතුව අපි මේ ඉන්දිය සංගරයේ කේවල වශයෙන් ගන්න ගියොත් අපි බොරු මැණික් වලට රැවටිච්ච. දන්නේ නැති කෙනෙක් වෙනවා. ඒ නිසා ඉන්දිය සංගරේ පිටිච්චුණාට සීරසියක් ලබන දෙන්න එපා. ඇතුළත රංගපෑමක් තියෙනවා. මේ ලෝකේ රංගපෑම කියලා එකක් තියෙනවා. මේක චිත්‍රපට කලාව තියෙන කට්ටිය දාන. නෘත්‍ය ශිල්පේ දාන කට්ටිය දාන. ඒ නිසා ඉන්දියා සංවරය දැකගන්න ඒක මනින්න නම් පුද්ගලයා බොහෝ කල් ඇසුරු කරන්න කියලා බුදුහාමුදුරු කියනවා. සීලෙත් එච්චරයි. සිල් අඳගෙන සුදු අඳගෙන අපි දකින විනාඩිය බොහොම සාන්තව හිටියට අපිට ඒකෙන් පූර්ණ නිගමනයක් ගන්න බෑ. හැබැයි Taman ගැන වුණත් බලන්න පුළුවන්. අපිට සමහර වෙලාවක සමහර තැන් වලට ගියාම සංවර වෙනවා. හැමතැනම හැම වෙලාවෙම හිටින්නේ නැහැ. මේක තමයි කාගෙත් ඇති. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඒක විශ්වගත ධර්මයක් වඩපත් වෙනවා. හැබැයි ඒක දිහා බලන්න ඕනේ අර මේ ඥානපැත්තෙන් ප්‍රඥාපැත්තෙන් බලන්න. ලෝකේ රවට්ටන්න ලාභ සත්කාර දිලෝකල බලන දෙවෙයි. දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට මේක ඇති සම්බන්ධතාවය. ඊට පස්සේ බුදුජානනාංශ ඊටාම ගැඹුරු ධර්මයක් නිතරම පරිශීලනය කරනවා බුදුජානකගේ චර ධර්මයක් විදිහට භෝජනේ මත්තන්‍යතාවය. කැමේ බීමේ ප්‍රමාණ දන්න කම. මේක බුදු නෝනා. මේ ලෝකේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. හැම කෙනාම උත්සාහ කරනවා හැම වෙලාවෙම එක්ක අඩු වැඩි වශයෙන් වෙනස් කරනවා. සරුවච්චන් වහන්සේ පවා ඒක කරන්නේ එතන එතන එතන ස්ථානංච ප්‍රඥාවක් වශයෙන්. අපේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මහා සර්වජන වහන්සේගේ උපස්ථායකෙක් වශයෙන් ගත කරද්දී සර්වජන වහන්සේ කවදාකවත් මට ඇල්ලතුරු දීපන් උනතුරු දීපන් දෙක දැට දඬු දීපන් කෙටි දැට දඬු දීපන් හිට ගමනක් යන දිනවල ඇස්තෙන් කවදාකවත් කියන්නේ නමුත් ආනන්ද ස්වාමීන් කොච්චර සංවේදී කියලා බලනවා නම් උන්වහන්සේ බුදුජානනාංශිකේ දවසේ හැසිරීමෙන් තේරුම් අරගන්න උන්වහන්සේ මෙන්න මේ වගේ දෙයකටයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳට දන්නවලු බුදුජානනාංශයේ දවසට පිටු කීයක් වන්දනවා. බැරි වෙලා හරි හොඳට ළඟ ඉඳලා බලලා වෙනතට වැඩිය පිටු දෙක තුනක් පළඳිනවා නම් පුතන්සේ දීර්ඝ ගමනකට සූදානම් වෙන බව ආනන්ද සාංශය දැනගෙන කට්ටියට කියනවා. අද සර්වචනාංශය ටිකක් වැඩිපුර දාන ගත්තා. මේ දීර්ඝ ගමනකට සූදානම් වෙන්න කියලා. ඒ වගේම ආනන්ද සාංශය දන්නා පුත්‍රජානවාංශේ සක්මන් කරනකොට දවසට මිච්ඡර සක්මන් කරනවා කියලා. යම් දවසක ආනන්ද සාංශය දැක්කොත් සක්මන වැඩි කරලා තියෙනවා කියලා. ඒකත් ආනන්ද සාංශයට ලකුණක් වෙනවා. දැන්ස දීර්ඝ ගමන කය සකස් කරනවා කියන්නේ. ඒ නිසා වස් සමාදන් වුණාට පස්සේ වස් කාලයෙන් පස්සේ සමාහට සර්වචනසි මාස 9ක් එක දිගටම ඇවිදින චාරිකා. සමාහට මාස 8ේ චාරිකා තියෙනවා. සමාහට මාස 6ේ චාරිකා තියෙනවා. හැම වෙලාවෙම චාරිකාව යනවා. ඒ චාරිකාව යන්න ඉස්සෙල්ලා අපි ඔය ඇඟ ඇක්ලමටයිස් කරනවා කියලා එහෙ නැත්නම් දුර ගමනක් යන්න ඉස්සෙල්ලා විටමින් B12 එක දෙනවා. සාමාන්‍යයෙන් දොස්තරලා ඇඟ විවිධ කාලගුණ සත්වයන්ට සහ විවිධ ආහාර තත්ත්වයන්ට පුරුදු වෙයි. අනේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක වගේ තමයි බුදුරජාණන්සේ වැඩිපුර සක්මන් කරනවා නම් ඒ කියන්නේ ඇඟල හැති කරනවා දුර ගමනකට දුෂ්කරතාවලට. බත් පිළි දෙක තුනක් වැඩියෙන් මලනවා. භෝජනයේ මත්ඤ්‍යතාවය උන්වංශික පාවිච්චි කරන්නේ බේතක් විදියට. ඇඟට දරන්න පුළුවන්. එහෙම තමයි මේ කාපිටි ඇටෝම් ගෙදර ගියා වගේ තිබුණාට කණ්ඩ යන්නේ නැහැ. ඒක තමයි ඔය සාමාන්‍ය භාවනා මධ්‍යස්ථාන කියලා අපිට හැහිරෙන්නම් බැරි කෙනෙක්. උගක් ගියෝ පැවිදි වෙන්නේ නැත්නම් රැයට කන්න නැති නිසා. වෙන මොනම හේතුවක්වත් මට බෑ. අනිත් ඔක්කොම පහසුකම් ටික සීමා රැයට කන්න නැති කම නිසා අනේ කොයි කොච්චර කෙරොක්කක් දවස් ආයෙ ඉන්නේ බොහොම අමාරුවෙන් දවස් 8 හිටියත් අමාරුයි 5 හිටියත් තමයි. ඒ නිසා කොහොම හරි මුළු දවසේම කල්පනාව රාත්‍රී කෑම තමයි. නැත්තම් නොකෑම ගැන. කන්න බැරි වෙච්ච අන්තිම අමාරුව ගැන. මේ තරම්ම කෑම දාසක. මේක හොඳට කල්පනා කරලා බැලුවොත් සබ්බේ සත්තාහරට්ටිචිකා කියලා බුදුන්සේගේ බරපතල විදිහට බාර අරන් තියෙනවා. කිසි වෙලාවක ශීන කරලා පහත් කරලා නැහැ. සිළු සත්‍ය ආහාරය මත ලබාවි. සත්‍ය මිනිස්සු දන්නේ ආහාරය දුකක් කියලා. කබලිකාර ආහාර දුකක්. එනිසා ඒක පාලනය කිරීමේ මේ ඥාන පහළ වෙනවා කියලා. ඒක පාලනය කිරීමෙන් ප්‍රසාදික ආසාදික බවක් ඇති වෙනවා කියලා. ඒක ආහාර ප්‍රමාණය දන්නවනම් ඉදිරියට යනකොට පස්සට යනකොට ඒක පේනවයි කියලා ඉතින්. අත නමනකොට දිගානකොට එකෙන් පේනවයි කියලා ආහාර ගන්න හැටි. ඒ පැත්ත බලනකොට ඉදිරිය බලනකොට සංඝාතිපත්ත තීවර දරනකොට මේ මනුස්සයාගේ මේ භෝජනයේ මත්ඤ්‍යතාවයේ පොඩි ඉඟියක් තියෙනවා. ඒ නිසා අපිට ඒ අතින් මුරිච්චි තද කරන්න පුළුවන්. කන්ට්‍රෝල් කරලා බලත හැකි. ඒකේ ආයුර්වේදයේ කියනවා අඩල කෑම දහස් වටින් කියලා. බඩ පිටින්ට කන්න නැතුව පොඩ්ඩක් ඉතුරු කරලා කෑවොත් ඒ වංශාල ඊට පස්සේ ඇඟේ කර්මණ්‍යතාවය ඇති වෙනවා, බත්ත සම්මදේ නැති වෙනවා. කහපු ගමන් පුදිය ගන්න හිතෙන්නේ නැහැ. මට්ටම් පැනපු ගමන් කලානිදි. කලානිදි සම්මානයක් හම්බ වෙනවා. වෛද්‍ය කලානිදි. කාලබුදි. ඒ ප්‍රමාණය දන්නේ නැතුව තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම පාටි සැලසුම් කරනවා. භෝජන සංග්‍රහ සැලසුම් කරනවා. ඕනේ යාළුවෙක් කවුරු රාජ්‍ය අමුත්‍යෙක් කවුරු භෝජන සංග්‍රහයක් දෙනවා. ඌ වටන්න දෙන එකම කම ඉච්චරයි. ඕනම රාජ්‍ය අමුත්‍යෙකුට ඩිනර් එක දුන්නාට පස්සේ වැටෙනවා. ඌ හිතන්නේ මේ ලොකු සැලකිල්ලක් කියලා. බුදුරජාණන් කියන රැට කන්නට බුදිය ගන්න කියලා. ඕන වැඩකට අමුත්‍යෙක් ආවා ඔන්න මිනිහා මිනිහා මිනිහා දැනගන්න පුළුවන්. ඉතින් සමේ භෝජනේ මත්තන් තා වේලුවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ චරණ ගුණයක් කියලා හිතාගන්න. ඒ නිසා අපි ඒකට ගත කරන හැසිරීමේදී අපි බුදුහාමුදුරන් කරු කරනවා. සීලයට කරු කරනවා. ඒ විදිහට භෝජනේ මත්තඤ්ඤතාවයෙන් නැතුව ඊගාවට දැන් මේ జాగරියාන යෝගය කියලා කියන්නේ නිදි වැරීම කරන්න. නිදි වැරීම කරන්න නම් ඊට සාපේක්ෂව ගන්න ආහාර ප්‍රමාණය සමතුලනය කරන්න ඕනේ. ඒක නිසා රාත්‍රී නොකා ඉන්න ගියාම නිදි මරන්න වෙනවා. ඒක නිසා නිදි මරන්නාට රාත්‍රී දිගයි. නමුත් ඒක භාවනාවට හරව ගන්න කරාට රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා දාගෙන දවල් වලට මිනිසු දඟලන වෙලාවේ තමයි ඉබ්බෙක් වාගේ බස් එකක් වාගේ පැත්තකටලා ඉන්නවා. කට්ටි ඔක්කොම බුදියා ගත්තට පස්සේ නැගිටලා මේක මල තොම් පිටිනේ වගේ ඇති වෙන්න සක්මන් කරනවා. ඇති වෙන්න භාවනා කරනවා. ඇති වෙන්න තමන්ගේ මානසිකාරය පවත්වනවා. එතකොට ආය කට්ටිය අවදි වෙලා ඉන්නකොට අතට පොරව ගන්නවා. බස් එකක් වාගේ පරබන ඉන්නවා. මේ විදිහට රත්ති දිවා සංඥා දිවා රත්ති දන්න සංඥා ගන්න ඕනම කෙනාට මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයි. ඒව නැත්නම් අපිට භාවනා මධ්‍යස්ථාන හොයාගෙන යන්න ඕන. දවල් 30 කෑ ගහන්න එපයි කියන. ඒක ලෙල ඒකෙදි භාවනා කරන්න හදනවා රැය තිස්සේ ගොර කරපු දිය. ඉතින් ඒක නාට జాగරියාන යෝගය කියලා කියන්නේ නිදි වැරීමෙන් ලබා ගන්න පුළුවන් මේ විවේක සීතල අවස්ථාව නැතිලා යනවා. ඒකට බයයි. නිදිමත ඇති වෙන්නත් එකක් තමයි බය. ඒකට අපි දොරවල් අකුඩු වහගෙන හිර කරගෙන ඇතුළට ගිහලා ලයිට් මගන පුදිනවා. ඒ මොකද මේ මේ භාවනාවට හොඳම වෙලාව. පුතඥයාට ඒක බය උපදවන දෙයක්. මොකද සර්වචන් ආශික කියලා තියෙන්නේ. මේ జాగරියාණු යෝගය පුරුදු කරගන්න රාත්‍රියේදී දිවා සංඥාව ගන්න දිවා රාත්‍රී සංඥාව ගන්න මේ සඳහා භෝජනේ මත්තඤ්‍යතාවේ හරි වැදගත්. පමණ දැන දැන ගැන දැන ගැනීම ආහාර ගැනීම ඉතින් මේවා විහිළුවට සලකන්න බෑ. මොකද විහිළුවට සලකනවා නම් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට එනකොට මේක ඉක්මවන්න එපා. ඉක්මවන්න නෑ තාමත් බුදුරජාණන්සේ ඒක ඥානයක් විදියට එහෙම නැත්නම් චරණ ගුණයක් විදියට පාවිච්චි කරනවා ජාගරි ආනුවේ එහෙම කෙරුවොත් විතරයි කියන බුදුජානහන්සේ ශ්‍රද්ධාවන්තයෙක් කියලා කියන්නේ. ඒක නැති කෙනා ශ්‍රද්ධාව පැත්තක තියලා රැට කරනවා. ඇහැදී ඉන්න සංඝ සමාජයේදී හවලා. බාහිර අරගෙන තියෙන ඉහළම සීලේ. ඒක කියලා මේ මේ ටික නැතු මිනිස්සුන්ට ශ්‍රද්ධා ගන්න බණ කියනවා. තමන් බාහිරගත්ත සීලේ ඒකවත් රැකගන්න බෑ. ඒ නිසා කිසියෙකුට කට ඇරලා මොනවක්වත් කියාගන්න විදියක් නැහැ. මොකද ගිය සිල් රකින්නේ නැතුවයි බත් කන්නේ. සීලයක් සමාදන් වෙන්නේ නැතුව. සීලයක් සමාදන් කරලා බත් කන්නේ කා. ඉතින් ඒකට මූලික ශ්‍රද්ධා මාත්‍රේ ගැනවත් නැතුවනේ. අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. ඉතින් ඒ නිසා කණ කොකාද සුදු කොකාද කියලා ඉගිලෙන කොටයි පේන්නේ. ක්‍රියා කරනකොට පේනවා. මේ බුදුරජාණන් සිතියේ තියෙන තාම සරල ඍජු අස්පනා පිට උපමාන ටිකක්. ඒ ටික නැතුව මේ ඈත තියෙන දේවල් අල්ලන්න හදනවා කියලා කියන්නේ මේ ඥාන වලට යන්න හදනවා කියලා කියන්නේ මේ තමන්ගේ සද්ධාවත් නැතුව ඉතින් ඒකට හොඳටම පේනවා මේ රවට්ටගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ. තමන් රවට්ටන්න බෑ අනුන් රවට්ටන්න බෑ. ඒ නිසා මේ සද්ධාව තියෙන්න නම් ඔවිජේට යාගේ සීලයේ තියෙන්න ඕනේ, ඉන්දිය සංවරයේ තියෙන්න ඕනේ, භෝජනයේ මත්ඤ්‍යතාවයේ තියෙන්න ඕනේ, జాగරියාණ යෝගයේ තියෙන්න ඕනේ. මේක කාටවත් අංග සම්පූර්ණ නැහැ. ඒ කියන්නේ හැම කෙනාටම මේ හතර පැත්තේ තව පටිලද කරන්න ඕනේ. මේකට කියනවා අධිශීල සම්පන්න වෙන්න පුළුවන්. ශීල අධිශීලයක් පාඩපත් කරගන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් නම් අතක් කුසලා මට මිට වෙඩි සීලවන්ත වෙන්න බෑයි කියලා මට මිට වෙඩි ඉන්දිය සංගර වෙන්න බෑයි කියලා මට මේ භෝජනීය මත්ඤ්‍යතාවය මිට වෙඩි පොඩ්ඩක් තද කරගන්න බෑයි කියලා මට මිට වෙඩි ජාගතියාන යෝගය කරන්න බෑයි කියලා මම හිතනවා එමස පිස්සෙක් වෙන්න ඕනේ manussත් කියන්නේ ඒ තරම් දෙයක් හැම වෙලාවෙම මේක තමයි මීට වැඩිය හොඳින් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න දෙවන්නේක් ඉන්නවයි කියලා හිතනවනම් ඒ යක්ෂයා එක්ක දෙයියෝ ප්‍රධාන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ව නිඳා කරගන්න, තමන්ට තමන් නිඳා කරගන්න හීනමාන පුද්ගලෙක් වෙන්න ඕනේ. ඒකට කිසිම දෙවන්නේක් නැහැ. හැමදාම බලන්න ටික ටික ටික ටික පිටිතද කරනවා. අදිශීලයක පිළිතුරු වලක් වර චරණ ගුණ කියලා කියනවා. ඒ නිසා කවදාකවත් චරණ ගුණ එක තැනක හිටින්නේ නැහැ. එක තැනක හිටියොත් මෙට්ටය වෙනවා. අසත්පුරුෂ වෙනවා. පුස්කන. ඉස වායු නිපදවන. මේකේ පෙරලෙනවා. චරණ කියලා කියන්නේ කැරකෙනවා කියන එක. චරණේ. මේ චරණයේදී හැමදාම තමන්ට වඩා උතුම් ගුණයක් සුර කරමින් උතුම් අතව දකිමින් ඊට වැඩිය තමන්ට වැඩි පහසුකම් අඩු ඒත් උතුම් ගුණ රකින්න අය දැකලා මේක දිනු කරන්න පටන් අරගත්ත එක තමයි සජීවී ශාසනය කියන්නේ. අන්නේ සජීවී ශාසනය කියන කනට ඊගාට පෙන්වන්නේ බයලජ්‍ය දෙක තියෙනවා. ඒ බයලජ්‍ය දෙක මේ අනුන්ට පේන්න දවල් මිකේ රෑ දනියල් නෙවෙයි. දිවා රාත්‍රී ඉස්සරහා පස්සේ ගුණෝතෙක් ඉදිරියටත් නැති කොටත් හැම වෙලාවෙම මේ බයලජ්‍ය දෙක ෂට මායාවී ගතිත් එක්ක අනිත් පැත්තට හිටිනවා. එහෙම නැත්නම් ෂට මායාවී ගති කියන එක දේශපාලන බලය ලබන්න පුළුවන්, ආර්ථික බලය ලබන්න පුළුවන්, සමාජික බලය ලබන්න පුළුවන්, ලාභ සත්කාර සම්මාන ලබන්න පුළුවන්. හැබැයි එයා දන්නවා ඒක අර්ථ සාක්ෂියට එකඟ නැහැ. බයලජ්‍ය දෙකට එකඟ නැහැ. ඒ නිසා කියන්නේ ඔක්කොටම වැඩි වටිනවා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව බයරත් ලැජ්ජා දෙක ගුණ දෙකක් ඇතන් තියෙන. පවට බය, තාපවට ලැජ්ජාව. මේකට කියනවා දේව ධර්ම කියලා. මේකට කියනවා සුඛ ධර්ම කියලා ලෝකපාලක ධර්ම. අද ලෝකයේ වැඩි වැඩිමාළෝ දකින්න ඇති, වැඩිමාළන්ට පේනව ඇති, එnde එnde එnde එnde එnde රජ්ජුරුවත් රටවැසියන්. ගුරුවරයාත් ශිෂ්‍යයාත්. අමල දාත්‍රා දරුවොත් බයලජනතු හැසිරෙනවා. ඒක ප්‍රධාන හේතුව ඉස්සරත් බයලා තියෙන ටිකත් තිබුණා මෙච්චර පත්තු පුවත්පත් වල පළ කරේ නැහැ. අද මේවා පළ කරන්න පළ කරන්න ඒවයි තියෙන බයලජ්ජාව නැති වෙලා පුවත්පත් වලින් තමයි මේක සම්පූර්ණ කරන්නේ. ඉස්සර දරුවෙක් වදනවා ඒ දූෂණ දේවල් කතාවක් තිබුණා කියන්නේ නැහැ. දැන් පත්‍රේ පළවෙනි පිටුවේ දාන එක තමයි. දහලි වුණාට පස්සේ මිනිස්සුන්ට ලැජ්ජ බය දෙක නැති කරලා තියෙනවා. ඉතින් සායකර ජනමාධ්‍ය තනිකර වාක්‍යයන් ඕනේ. නමුත් අවාසනාවන්ත විදිහට අපේ යුගයට කියන්නේ IT යුගය කියලා. information technology කියලා තවත් මේක ඉස්සරහට කෙලෙසනා මිසක්කා මේ යන යටිතල පහසුකම් යටදී මේ යන sannivedanakම කෙලෙසනා මිසක්කා බයලජ්‍ය දෙක ඇදී කියලා නම් හිතන්න බෑ. ඒ වුණත් ඒ වුණත් එක්කිනෙකුට ඕන නම් බයලජ්‍ය ඇති කරගන්න මේ සමාජය කොච්චර කෙලෙසුණත් ඒකම ආදර්ශයට අරගෙන Tamanට බයලජ්‍ය පිටන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව ගවේෂණය කෙරුවොත් මේ කලියුගයට එනකොට බයලජ්‍ය දෙක නැති වෙච්ච ප්‍රමාණය කියලා තිබුණ එකක්ම වෙලා තියෙනවා. අහම්බයක් නෙවෙයි. ඔය කවුරුත් කරපු එකක් නෙවෙයි. මේ ඇමරිකන් රජයෙන් කරපු එකක් හෝ එහෙම නැත්නම් මේ මාෆියා සංවිධානයකින් නෙවෙයි. මේ යුග. ඒ යුගයට එනකොට කාන්තාව රජ වෙනවා. බයලජ්‍ය දෙක ඉස්සරහට යනවා. හංසෝ හැංගෙනකොට කවුටෝ ඇවිල්ලා රජකම් කරනවා. සත්පුරුෂෝ කැලෑ වදිනකොට අසත්පුරුෂෝ සිංහාසන ආරූඪ වෙනවා. ඒක බුදුජානනාංශ කියලා තියෙනවා මහා සුබින්ජාතිකෙන් සමහරව නොවිය යුතු දේවල් හෝ අපේ ඇස් දෙකට එන ගහන්න අපේ මේ අපිට හඳුනා දකින්න උනා කියන්නේ යන්න එපා. මේ යුග පෙරලි. ඒ යුග පෙරලි වුණාට සද්ධර්මයේ නරණික. ධර්මයෙන් දන්නවනම් කාට බයලජ්ජ නැති වුණා. ඒ මාෂ තමන්ගේම දරුවා වුණා. තමන්ගේම ගුරුවරයා වුණා. කරන්න දැන් මේ හතර දිනාටම ලෝකේ කැපයි. නමුත් එයා බයලජ්ජ නැතුණා කියලා මට බයලජ්ජ නැති කරන්න හේතුවක් නැහැ. මට ඊයේ බයලජ්ජ නැතුණා කියලා අද බයලජ්ජ ඇති කරගන්න ප්‍රශ්නකුත් නැහැ. අනේ ඒක කරන කාණ සජීවී ශාසනයක් හම්බුනාගේ චරණ ගුණය තමන්ට තේරෙනවා මං හැදි නැහැදිච්ච ගෙදර හැදිච්ච එක. අපේ ගෙදරෙම ඔක්කොම නැහැදිච්ච උන් මං කොහොමද හැදුවා? එනත්තම් අපිට කියනවා හැදිච්ච ගෙදර නැහැදිච්ච එක කියලා නේද? මේ බුද්ධ ශාසනයේ තියෙන නැහැදිච්ච ගෙදර හැදිච්ච උන් හදාන තියෙන ක්‍රමයක් තමයි මේ බුද්ධ ශාසනය පටන් ගත්තේ Hindu පරිසරයේ. ඉන්දියාවේ පස්සේ බුද්ධ ඥානanse මේ බයලජ්ජා පිහිටෙවුවා. නොතු පිච්ච ධර්ම නෙවෙයි. ඉස්මතු කරලා පෙන්නනවා. ඒ නිසා මේ ලැජ්ජ බය හිරියොත කියලා කියනවා. අන්න ඒ ධර්ම දෙක තියෙන තැනක ජීවත් වෙනකොට ස්වර්ගේ වා. ඒක පාරාදීසයක්. තම තමන්ගේ තාරාතිරම දැනගෙන කටයුතු කරන එක අන්නේ චර්ම ධර්ම වල ඔබ ගැඹුරෙන් තියෙන එකක් තමයි මේ බයලජ්ජා කියන එක. ඒ කෙනාට මේ බයලජ්ජා දෙක තියෙනවා නම් එයාට ප්‍රධාන ලාභයක් ලැබෙනවා. බෞසුත භාවය ලැබෙනවා. මේ කියා මේ පඬිත බාසුන්නා කියලා බාසුන්නා කියන්නේ වයසක මිනිසයා. ඉමිනියත් හොඳ හොඳ කතා කියනවා. මිනිහා කියනවා මේ මිනිහ කිව්වලු මගේ කෙල්ල ලස්සනයි, කුලවන්තයි, ධනවන්තයි. ඌට ಗುಣ 30ක් ප්‍රකාශයපත් කරලා මේ ಗುಣ තියෙන 30 තියෙන පුරුෂයෙකුට විතර දෙන්නේ කියලා. ඊට පස්සේ මේ කපිල කෙල්ල කිව්වලු 28ක් තියෙනවා දෙකක් නැහැ. ඊට පස්සේ තාත්තවලු මොකද කියන්නේ? ඌට හොඳ නරක දෙක තේරෙන්නේ අනික ඔක්කොම ಗುಣ තියෙනවා කියන්නේ. බයලජ්‍ය දෙක නැහැ අනික සේරම ಗುಣ ටික තියෙනවා. සල්ලි තියෙනවා, කුලේ තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි ඌට හොඳ නරක දෙක තේරෙන්නේ නැහැ. අද තියෙන ඉස්කෝල වලින් හදන හැම උලමෙක්ම ඔන්නතර තමයි ගන්න. ඔක්කොම තියෙනවා. හැබැයි ඒකට මේ ගුරුවරයා කවුද නැති එක කවුද කියලා තේරෙන්නේ නැහැ. සිල්වතා තේරෙන්නේ නැහැ. ගුණවතා තේරෙන්නේ නැහැ. අර මීටරේ දාලා මේ කොත්තුව ගහලා මයින්ඩ් එක ගිරන්න දානවා ඒකේකට හොඳ නරක දෙක තේරෙන්නේ නැහැ. ඉතින් මේ අධ්‍යාපනය කරන මහා අමනියෝ මුල්ලේ උන්ටත් නැති වෙනකොට කොහොමද දෙන්නේ? නත් ප්‍රකාශ කරන්න පුළුවන් බුදුහාරෝ පිළලා තියෙනම අමන ලෝකේ පුදුජාංශේ බයලකා පිටේවුවා. පිටලා මේක කලහක්ක් බව කිව්වා. මේක බලන්න හැමදාම තමයි මේ පවට බයසලජ්ජාව තමයි දවසින් දවස දවසින් දවස තීරුම් ගන්නවා නම් ඒ අපි ඉන්නේ ඉනිමගක නගිනවා වගේ. යට යටපඩි අතාරිනකොට උඩ උඩ ගතිය අපිට අහු වෙනවා. එතකොට හම්බෙන ලාභය තමයි බෞසුත භාව. යම් කිසි කෙනෙකු බයලජ්ජාව තියෙනවා නම් යාට දැනුම ගලා යන්න පටන් ගන්නවා. ඒක මහ පුදුමාකාර ධර්මයක්. දැනුම හොයාගෙන පිටරට යන ඇත නෙමෙයි දැනුම ලැබෙන්නේ. බයලජ්ජා සහිතව ඉන්න ගුණවත්තු සිල්ලුතියා ළඟට එනවා පයින් එනවා. ද්‍රණංශේ සමාලාට ගව් ගණන් පයින් ගියා එක මිනිසෙක් සෝවාන් කරා. බුදුහාම හරිපදාන්නේ නැතුව පිරිපුදා නැතුව පයින් ගියා එක මිනිස්සේ මොකද එයා දන්නවා බුදුරජාණන් දන්නවා මේසලා බයලජ්ජා තියෙනවා කියන ධර්මය තින්පොන කඩදාසියට වගේ අහනවා ස්පොන්ජ් කැලකට වතුර උරනවා වගේ උරනවා එහෙම නැතු කොච්චර දැනුම තිබ්බත් පින්මදේකා ගුණනෝනින් බිලුවත් උගේ ගතිය වුණාරි මැරුවත් කියලා කියනවා කිරි දෙවියන් දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් නිසා මේ ඥාණයට පිස්සු කරලා නටන්න හැදුවට බයලජ්‍ය දෙක කියන්නේ මේ උකහාගැනීමේ ශක්තිය නැත්තම් අවසුත් භාවයක් එන්නේ නැතුව තියෙන බයලජ්‍ය දෙක නැතුව තියෙන දැනුමට ශාසනයේ බහුසුත් භාවය කියලා කියන්නේ. නිසා මේ බහුසුත් භාවයේ ඉන්න නම් පුළුවන් තරම් බයලජ්‍ය වෙන්න ඕනේ. ඒකට මේ බයලජ්‍යාව සහිත බහුසුත් භාවය එනකොට ඒ පුද්ගලයා තුළ අරින් කියන අර භෝජනේ මත්ඤ්‍යතාවයේ නිදිවැරීම දන්නවනේ වීර්යයක් නැගිටලා එනවා ඇය 24ම අවදී. මුළු ජීවිතය අවුරුදු 120ක් ජීවත් වෙන 120ම අවදී. ලෙඩ වුණත් අවදී. වට්ටන්න බෑ මොන තාලෙමත් වට්ටන්න බෑ. පහනක් උඩටපත් වෙනවා වගේ කොච්චර හරස් හුලං හැමුවත් හුලං නතර වෙච්ච ගමන් උඩට හැරෙනවා. ලබු පොල්ගෙඩියක් වතුරට දාපුවා ලබු වැත් උඩට එනවා වගේ. අතර කවදාකවත් ඒ කුසීතකම් ඇලිමැලි ගතිය එන්නේ නැහැ. ඒ මොකද හේතුව මනස කය නෙවෙයි මනස සකස් කරලා තියෙන්නේ. ඒ නිසා නිතරම සහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පුද්ගලයාට එන මේ වීර්ය අපි ඔය ව්‍යායාම කරලා බොඩි බිල්ඩින් කරලා ජිම්නාස්ටික් කරලා ගන්න වීර්ය නෙවෙයි. ඒකම toy ටික තමයි කරලා දෙන්නේ. මීට වැඩිය බුදුහාමුදුරුවෝ 45ක් කරපු මේ බුද්ධ කෘත්‍යය යකින් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඉවසපු ඉවසිල්ල ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තිබුණේ ගති එදිනියම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තිබුණේ දුතාංග රකින්න ගති ආදර්ශයක්වත් නැහැ. බුදුජානනාංශයට ආදර්ශ වෙන්නේ නැහැ. මහකාශ්‍යප මහරතනාංශයට දුතාංග ධාතුව රකින්න කියනම රැකා. ඒකෙලෙල කියව මම ළඟට පැවිදි වුණා කියන්නේ දුතාංගය රකින්නයි විතරක්. ඒ තරම් වීරියක් ඇති වෙලා තිබුණා. ඒක අත්‍යමානුෂිකයි. ඇතෙකුට වැඩි හයියයි. ඉතින් ඒක ගන්න අපි මේ අජිනමොටෝ වලදලා නැත්නම් ඔය හයි ප්‍රෝටීන් වලදලා එක්සර්සයිස් කරන එක නෙමෙයි කරණ තියෙන්නේ. නොකල යුතු නොපරක්කම් නොකර නිකන් ඉන්න. බයලජ්ජාවෙන් ඉන්නකොට ඒ ඇති වෙන වීරිය ඉල්ලනවා මූලික සුසුකමක් විදිහට සතිපට්ඨාන. අදාවිල සතිපට්ඨානය කරන්න බැරි ඒ අදාළ වීර්ය නැහැ. ඉරියව් පවත්වන්න බෑ. එහෙම නැත්නම් අදිෂ්ඨාන කරගෙන මේ දේ කරන්න ඕනේ කියලා ඉන්න ඉන්න ගතියක් නැතිනම් අපිට ඒ තියෙන සතිපට්ඨානේ නිතරම ඇයිදල් පොඩියට වතුර දැම්මා වගේ වැක්කිරෙන පටන් ගන්නවා. සමහර විටක වීර්යයට පස්සේ සතිය දක්වලා තියෙනවා මෙතනක් දක්වලා තියෙන එහෙමයි. ඊට පස්සේ සතියෙන් නැති කරගන්න වීර්යකුත් තියෙනවා. හොඳට සත්‍යමත් වෙච්ච එකනට සත්‍යපට්ඨානේ හරහා සත්‍යපට්ඨානේ පස්සේ සතර සම්‍යක්පදන් වීර්යයක් දක්වන දැන් තියෙනවා. ඒ දෙන්න අතර තියෙනවා ප්‍රත්‍යুৎপন্ন ගතිය වීර්යවන්තයා සතිමත් සතිවන්තයා වීර්යවන්තයි අන්න මේ දෙක සමවර වෙච්ච වෙලාවට ඉන්දිය සමත්ත පටිපාදනතා කියලා ඒ ඉන්ද්‍රයන්ගේ සමவாயක් හරියට පොළොස් සම්බුලක පදම හරි ගියා වගේ නිසිතනට අවශ්‍ය කරන වීර්ය නිසි වීර්යට අවශ්‍ය කරන සතිය දෙකේ ඉන්න පටන් අරගත්තට පස්සේ තමයි භාවනාව ඥාන විපස්සනා ඥාන වලට නැත්නම් මේ විද්‍යා ධර්ම වලට හැරෙන්නේ මේ වීර්ය සහ සතිය අතර සම්බන්ධතාවය. ඒක නිසා පෙන්වනවා මේ වීර්ය සතියට පස්සේ ප්‍රඥාව කියන එකක් පහළ වෙලා තියෙනවා. ඒ ප්‍රඥාවට අවශ්‍ය පදනම සකස් කරලා දුන්නේ නැතුව පහළ වෙන ප්‍රඥාව හරිම කුතුහලයි. එයාට ඒක අයිති නෑ ඒක ආගන්තුකයි. නමුත් මේ වීර්ය සතිය ඇති වුණාට පස්සේ පාටිහාරීය ප්‍රඥාව කියලා ලෞකික ඥාන සඳහා ප්‍රඥාව පහළ වෙනවා. විදර්ශනා ඥාන කියලා ලෝකෝත්තර ඥානකොත් පහළ වෙනවා. ඉතින් අද බුද්ධ ආගමේ ගොඩාක් වෙලාට මේ සති වීර්ය හරහා මේ ස්ථානෝචිත ප්‍රඥාව, නීපක නීපක ප්‍රඥාව, පාටි පාරිහාරීය ප්‍රඥාව තමයි දියුණු කරන්න හදන්නේ. ඒක හරියට විකුණන්න පුළුවන්. පිළිසකුලේ විකුණන්න පුළුවන් භාවනාවත් මේ මේ ගුණ ලැබෙනවා කියන්නේ. මේ ඥානය නෙවෙයි බුදුජාන විශ්ේ ශාසනය පෙන්වන්නේ විදර්ශනා ඥාන. එනතන් පස්ලස්චන ධර්ම වැඩිමෙන් ඇති කරන අෂ්ට විද්‍යා මේ පස්ලස්චන ධර්ම වල තියෙන ඥානය නෙවෙයි කතා කරන්නේ. එතන තියෙන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. තන්වැසි නුවණ කියලා කියනවා. ඒ ස්ථානෝචර ප්‍රඥාව හරීම අවස්ථානෝචිතවයි පහළ වෙන්නේ. ඒක හරීම විදුලි ඡාපයක් වගේ. ඒ වෙලාවට ඕන දෙයක් කෙරුවා. ඊට පස්සේ ආ දන්නෙත් නැහැ මොකද උනේ කියලා වෙන්න ඕන දේ වෙනවා. ඒ පාටිහාරීය ප්‍රඥා එන්නේ අර කියන ಗುಣධර්ම තියෙන නිසා එවැනි කෙනෙකුට කල යුත්තේ මේකයි කියලා දන්න කෙනාට ප්‍රඥාවෙන් මෙපිට තියෙන සමත ධ්‍යාන හතර කීකරු බලු කුක්ෙක් වාගේ ජූ ජූ කියනකොට ගන්න පුළුවන්. ධ්‍යාන සඳහා දඟලලා නටලා ගන්නත් ඕනේ. එහෙම ගන්න ධ්‍යාන જાතියක් තියෙනවා අපි කියනකොට සමත ධ්‍යාන කියලා. ඒකෙම කෘත්‍ය සම්පාදනය කරන ප්‍රායෝගික අර්ථයේ සපේන චනමාත්‍ර ධ්‍යානෙකුත් තියෙනවා. ඉතින් අර සමත ධ්‍යානයේ තියෙන එක නා ධ්‍යාන කොටස ඒගොල්ලන්ගේ බුද්ධියට සින්න කරගන්න හැදුවට විපස්සනා කරන එක නත් ඒ ධ්‍යාන කෘත්‍ය સિદ્ધ කරගන්නවා කෘත්‍ය වශයෙන් සමානව ඒකට කැමැති වෙලාවට ඒ තැනට අවශ්‍ය කරන්නා වූ ඒ සමතය ඒ ධ්‍යාන ශක්තිය නැත්නම් සමත ශක්තිය සමාධි ශක්තිය ඇති කරගන්නවා නැති වෙලාවට නැහැ. අවශ්‍ය වෙන්නේ අන්න ඒ වගේ තියෙන ධ්‍යාන හතරක් මෙතෙක් කියපු ගුණ ධර්ම 11ට එකතු කරපුවාම පසලොස්චන ධර්ම බවටපත් වෙනවා. මේ පසලොස්චන ධර්ම මනුස්ස ජීවිතේ ජීවත් වෙන කෙනාට මිනිස්සෙකුට තියෙනවා. ඒවා නැති කට්ටිය අංශභාගයි කියලා කියනවා. ඒ කිසිම කෙනෙක් පිරිච්ච ජීවිත ගත කරන්නේ ඒගොල්ල මේ নানা ආකාර විදියට සෝබණයයි. එහෙම නැත්නම් ආලවට්ටමයි. නැත්නම් අනුන්ගේ ඇස්වල ජීවත් වෙන මිසක් මේ ධර්ම 15 තියෙන එක නා අරණ්‍ය රමණීය දේනාසනයේ හිටියත් නගරයක මැද රාජ්‍ය සභාවක රාජධානියක හිටියත් ඒ පුද්ගලයාගේ තියෙන මේ චරණ ධර්ම නිසා එයා යුග පුරුෂෙක් වෙනවා. එයා ඒ සමාජයට ආභරණයක් බවටපත් වෙනවා. ඒ ආභරණය බවටපත් වෙන්නේ බාහිරේ රූපේ ඇති වෙලා බාහිරේ බෞද්ධකම් ඇතිලා විතර නෙවෙයි. ඇතුළතත් පිරිච්ච ගතියක් තියෙනවා. ඉතින් අපිට දරුවන්ගේ සිලබස් එකට මේ 15 දාලා දෙන්න පුළුවන් නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අන්න කීයකී මිනිස්සු හදනවා කියන්නේ. එහෙම නැත්නම් මේ බටේ රජ්ජුවට මේ ළමයි රින්ගන්න හදනවා. බටේෙන් හදලා තියලා තියෙන අච්චුවට පොඩි උන් දාලා ඒකට හිර වෙන්නේ නැති උන්ට ඔලුවට තට්ටු කරලා හිර කරනවා. කකුල් තට්ටු කරලා අරු වලකට දැම්මම පස්සේ ඌ ලොක් වෙනවා. ඌ කොර වෙනවා. අද සම්පූර්ණ අච්චුව දීලා තියෙන්නේ මිත්‍යා මිද්දිච්චි පුද්ගලයාගේ. ඒකට මේ බෞද්ධ දරුවෝ රින්ගවන්න හදනවා කියලා කියන්නේ තන්නේ කර අද අපේ પરම්පරාවක් කියන්නේ. අපේ પરම්පරාව මෙච්චර පෙනෙද්දී බුදුරජාණන්සේ මෙච්චර චරණ ධර්ම පෙන්නලා දීලා තියෙද්දී අපේ සිලබස් එකේ කොහෙද ඌව කතා කරන්නේ. තාහන්න ගිය මේ ඉන්න අධ්‍යාපනඥයෝ කැමති නෑ ඌව ඌව මේ සිලබස් එකට දාන්න බෑ. ඌව නිකන් මේ පැරණි ක්‍රම. ඌව පිළිගොළුන දීලා කරගන්න බෑ ඩිග්‍රී දෙන්න බෑ. අපි ළඟට එන්න ඉංජු ඉංජු කියාගෙන ඩිග්‍රී දෙන්න. ඩිග්‍රී දුන්නේ නැත්නම් white collar jobs නැහැ. වලට ඕන තැන දීලා කීයකරේ හම්බ කරන කන්න පුළුවන් කියලා මේ ඇති කරලා තියෙන පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 200ක් කරපු බුරුවක ප්‍රතිඵලයක් අද දෙන්නේ. ඒ මතක තියාගන්න අවුරුදු 200 මේක රැයි නැති වෙන්න පුළුවන්. එක රැයි මකන්න පුළුවන්. මකණ්ඩයි අපිට කරන්න වෙලා දින අපිට කඩුත් එක තරහක් නැහැ. අපිට පෙන්වන්නවල තියෙන මේක ගලෙන් වහන්න හැදුවා සත්‍ය සත්‍යමයි. ඒ නිසා අපේ වැඩ පිළිවෙලට අපේ චරියා ධර්ම අපි හදා ගන්නකොට ඔය කාගේ රාමුව කරගත්තත් බලන්න Taman තුලත් තමන් හදන ව්‍යවස්ථාවක් තුලත් තමන් ජීවත් වෙන සමාජයක් තුලත් මේ ගුණ ධර්ම වලට කොච්චර තනක් දීලා තියෙනවද කියලා මේවට කියන්නේ නිකන් ගොරක ගති කියලා. ගම ගමේ ගති. මේවා නිකන් මේ ඉච්චර පොෂ් පිටරට ගති මේවා බේන්නේ නැහැ. හැබැයි මේක ගලිය ගැහුවත් විනාශ කරන්න බෑ. පට්ටන්න බෑ. මේ අතින් අපේ අපච්චිලාකරදී අත්තම්මලා හොඳයි. අත්තම්මලා මුත්තම්මලා හොඳයි. අත්තම්මලා මුත්තලාටදී කිත්තම්මලා ගිරිකිත්තම්මලා හොඳයි. ගත්තල හොඳයි පණත්තල හොඳයි කිරිකෑ මුත්තල හොඳයි. අපි ඉන්නේ පිටින විදියකට. හැබැයි අපි ඉන්න මේ પરම්පරාව මේ පෙරලි ඇති කරන වෙලාව. ආය සතිපට්ඨානය මත වෙලා තියෙනවා ආයෙත් අපිට ආහඬ සකස් වෙලා තියෙනවා වෙලාවක් ඇවිල්ලා තියෙන නිසා අපිට තියෙනවා විය ගහක් කරටගත්ත මීහරකෙක් වගේ දුහුරයක් දරාගත්ත දුහුරෙක් වගේ බාහිර දුහුරයක් තියාගෙන තියෙනවා අපිට අපේ නිවනත් ලැබෙන අතර අපිට සිද්ධ වෙනවා ඒ පාර එලිපෙලි කරලා දෙන්න. මේ උන්ටට මතක තියාගන්න මේ හිලිපෙලි කරන්න දුසින් ගණන් මිනිස්සු පහල වෙන්නේ නැහැ. කලාසුරකින් එකෙක් පහල වෙනවා. ඒ නිසා මේවා දුසින් ගණන් ඉල්ලන්නත් එපා. මොකද මේ මෙච්චර සුදුසුකම් තියෙන ඇත්තෝ බුද්ධාන්තර කාණකර පස්තම බුදු කෙනෙක් ලෝකේ පහල වෙනවා. බුදු කෙනෙක් පහල වුණාට පස්සේ මෙච්චර ජනතාවක මෙච්චර සුළු ප්‍රමාණයයි රහත් වෙන්නේ. ඒ මොකද අපි ඉන්නේ මේ පෙරහැරේ මේ ಗುಣධර්ම වඩමින්. දෙන්නෙක් අතර මේ ගුණ ධර්ම අතර වෙනසක් නැහැ. අඩු වැඩිකම් වගේක් තියෙනවා. ඒ නිසා අපිට තව කෙනෙක් පහත් උසස් කියලා කියන්නේ විනිශ්චය ශක්තියක් අවුන්නේ. දෙන්නත් බෑ ගන්නත් බෑ. ඒ විනිශ්චය බැරි නිසා බුදුසසුන සඳහන් කළා තියෙනවා මහනි මේ ශාසනයේ මම පනවපු විනය නීතියකට කිසිම කෙනෙකුට ප්‍රතිසංශෝධනයක් කරන්නත් බෑ. කෙරුවට ගණන් ගන්නත් ඒවා. කිසිම කෙනෙකුට විනයපත් කරන්න බෑ. අපේ ලොකු සංසය දීලා තිනවා ශාසනය හෝ විපස්සනා දන්නේ නැති අමනයන්ට මේ නිස්සරණ වනේ තියෙන විවස්ථාවක ඇලපිල්ලක්වත් වෙනස් කරන්න දෙන්න එපා කියලා. එහෙම ලොකු ස්වාමීන් වහන්සේ බලවත් දැඩි පුරුෂයෙක් නෙවෙයි. සංවේගයෙන් කතා කරන්නේ. බලන්න අද සංස්ථාවට වෙලා තියෙන එක. ඒ ලොකු සංසය ඇති කරලා හදපු මේ මේ පද්ධතියට අද මේ අලුතෙන් ආලවට්ටම් කරන්න ගිහිල්ලා එකක්වත් නැහැ. මේව පහු කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ලියලා අස්සම් කරලා තියෙනවා විදර්ශනා හෝ සාසනය ගැන කිසිම හැඟීමක් නැති කිසි කෙනෙකුට මේකේ විවස්ථාවක ඇලපිල්ලක්වත් වෙනස් කරන්න එපා කියලා. උන්වහන්සේක බොහොම හිතලා බලන්නේ අපිට ඒක ලොකු හයියක්. ඒ ඉති කරපු එක අපිව මොඩේ විදිහට කරගෙන යනවා. අපේ මොඩේ වශයෙන් පේන්න පුළුවන්. අපි අලුත් දෙයක් කරන්න යන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේක කලිය ගැහුවත් වැල්ලේ කරකුණත් කරගෙන බඹරේ. ඉතින් උංගෝදෙනෙක් හිතුවොත් මේක ඉස්සරහනේ ඔක්කොම ඉන්න කරන්න ඕනේ මේක. ථේරවාදී ඔක්කොම මේක කරන්න ඕනේ. ලංකාවේ ඉන්න ඔක්කොම බෞද්ධ මේක කරන්න ඕනේ කියලා පිස්සු නම් හිතන්නේ. ඒක කවදාකවත් වෙන්නේ අපි දක්වා මේක ඇවිල්ලා තියෙනවා. නැත්නම් මට මේ පණිවිඩය හම්බෙලා තියෙනවා. මට මේ කරගෙන යන ගුණචරිතය භ්‍රමචර්ය ජීවිතය තව අබමල් රීණුකින් හරි දිනු කරන්න මේ කාරණාවලින් අපිට ධෛර්යයක් වීර්යයක් ලැබෙනවා නම් ඒකම ප්‍රමාණවත්. ඒක ඒකේ නායම හිතනකොට ඒක නන් නොදැනුවත්වම සාසනික සුවඳක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මහ පුදුමාකාර ভাইබ්‍රේෂන් එකක් නැත්නම් කම්පන ශක්තියක් එනවා ඕන කෙනෙකුට තේරෙනවා අද්දුම ඉන්ධන ප්‍රමාණයකින් මෙච්චර ශක්තියක් ලබා ගන්න පුළුවන් ගැම්ම පාර සම්මාදිට්ඨිය ඇති කරගත්ත එකන කරන්න පුළුවන්. ඒක තොග වශයෙන් බලාපොරොත්තු නොවුනට ඒක බෝ වෙන ලෙඩක් වශයෙන් එන්න බලන්න. ඒක නිසා මේ චර්ණ ධර්ම මම හිතන්නේ චර්ණ ධර්ම විද්‍යා ධර්ම ඔක්කොම අපට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා නමුත් දැන් වෙලා ගිහිල්ලා තියෙනවා. මේ කතා කරන්නේ පිරිච්ච වැහිච්ච පුද්ගලයෙක් නැත්නම් සර්වචන් වහන්සේ පූර්වාදර්ශයක් වශයෙන් තියාගෙන යම් කිසි කෙනෙකුට අවශ්‍යයි නම් හොඳයි කියලා හිතෙනවා නම් කුණ ඥාණයෙන් පිරිච්ච ඉන්දිය සංගරේ වැහිච්ච චර්චයක් හදාගන්න අපි අසරණ නැහැ අනාථ නැහැ. අපිට පූර්වාදර්ශය තියෙනවා. අපිට බුදුහාමර පෙළලා දීපෝ ධර්ම කරුණු තියෙනවා සුතුමි ඥානය අපි දැනටමත් බොහෝ ජනතාවත් එක්ක බලනකොට මේ සඳහා ඇයින විනයනය සඳහා කාලයක් ගත කරපු පිරිසක් ඒ වගේම අපකට වෙලා ගත කරන පිරිසක් ඒ ආයත මේක තවදුරටත් ඒ තමන්ගේ ඒ ආදර්ශය එහෙම නැත්නම් පෙරදක්ම සුද්ධ පවිත්‍ර කරගන්න දියුණු චුණු කරගන්න ධර්මයේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිය දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පරණ චාරිත්‍රාක් තවදුරටත් පවත්වනවා මේ ධර්ම දේශනාවට පස්සේ. පොඩි සාකච්ඡාවකට අපි වෙලා ටිකක් අරගන්නවා කාට හරි ධර්ම දේශනා ඉදිරිපත් කරන කරුණු මතින් හෝ වෙන ධර්ම මෙවැනි ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කළොත් හොඳයි කියලා හිතන ප්‍රශ්නයක් ප්‍රකාශනයක් විවේචනයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි ඒතාවතා ආදී ගාථා සජ්ජහායනා කිරීමේ සතිವಾರ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවාද බයලජ්ජා කියන ඒ ධර්මතාව දෙක ගැන තව ටිකක් හැමෝටම නම් දැන් පැහැදිලිලා තියෙන ටික කියමු. එතකොට මට පුළුවන් පොඩි තල්ලුවක් දාන්න මට හිතෙනවා නම් දන්නවයි කියලා. දැන් මොකද්ද මේකෙන් තේරුම් ගත්තේ? බය කියන්නේ ස්වාමීන් පොඩි අකුසලයක් පවා කිරීමට හිතේ ඇති වෙන්නා වූ සතියේ කියලා තමයි පවට බය. බයට බව. ලැජ්ජාව කියන්නේ මේ වගේ දෙයක් මං වගේ කෙනෙකුට වටින්නේ නැහැ කියන එක තමයි මට ඒ සමාල්ලාට කියනවා බය ඉස්සරහට තියෙන එකක් ලැජ්ජාව වෙච්ච දේ ගැන වෙච්ච ලැජ්ජාවක් කියලා. ඉස්සරහට කරන්න තියෙන දේවල් දැන් මම සතුම්මන ජීවිතයක් ගත කරනවා. මිත්‍ය මරපු සත්තු ගැන මට ලැජ්ජාවක් තියෙනවා. දැන් හිතත් රස්සාවට තියෙන සතුන් මරන්න නම් ඒකට බයක් තියෙනවා. ඒ වගේ කාලය පැත්තකට දානවා. ඒ නිසා මේ තීන මිද්ද වාගේ බයලජ්ජාව කියන එකේ අර්ථ ඡායා දෙකක් තියෙනවා. මම සාමාන්‍ය කියනවා බයලජ්ජා කියලා. ඉතින් ඒකෙදි කියනවා ගුරුරෙක් හම්බෙච්ච වෙලාවේ ගුරුරයාගෙන් කාරණයක් දැනගන්නට ප්‍රශ්නයක් අහන්න බයලජ්ජාව නෙවෙයි මේ කතා කරන්නේ. බැඳපු ගෑනිත් එක්ක බුදියන්න තියෙන බයලජ්ජාවක් නෙවෙයි මේ කතා කරන්නේ කියලා බයලජ්ජා නැතිව ටික පෙන්නලා දෙනවා. බඩගිනි වෙලා බට්ටියක් ඉල්ලන්න බයන එක නෙවෙයි මේ කතා කරන්නේ. නොසන්ඩාල් නොකෑමන දහපදුරක් පට්ටපදිරු වැඩ කරන්න විතරයි. දැන් අපි ගුරුවරයෙක්ට ගමන් ප්‍රශ්න අහන්න පැකිලෙනවා ඇම්බර් වෙනවා. බත්තියක් කරටම බඩගිනි කියලා ඉල්ලන්න පැකිලෙනවා. හැබැයි හොරකම් කරන්නේ කසාකණ්ඩ ලැජ්ජ බය නැහැ. නිසා ලැජ්ජ බය කියන එක හැම එකටම ලැජ්ජ බය නෙවෙයි මෙතන කතා කරන්නේ. මේ ධර්මග මාර්ගයේ යනකොටත් අපිට මේ ලැජ්ජ බය නැතුව වැඩ කරන්න වෙනවා. අවශ්‍යතාවය ආවනම් කඩාගත්ත බිඳගත්ත ගිහිල්ලා Tamante ඕන දේ Taman ඉතින් සම්පාදනය කරගන්න ඕන මොකද ඔක්කොමලා විවේක දෙනකන් හිටියොත් වැඩේ වෙන්නේ. එහෙන gediy වගේ ගියා කිලිම කතා කරා විශ්නාගත්තා. එහෙම නැත්නම් අපි ওই ඔක්කොටම පඳුරු පාකුඩම් දීගෙන යනකොට වැඩේ වෙන්නේ. එතකොට ඔලොමලෝ කඩාන යන වෙලාවක් තියෙනවා. දැන් ගීගය අතාරන වෙලාව ඔක්කොගම සමාවැදම කරන්න පුළුවන් වැඩ නෙවෙයි. තැන්ලා යන වැඩන්නේ. බුදුහාමුදුරුවෝ තැන්ලා කියන්නේ. ඒ වගේ වෙලාවවල බයලජ්ජ කර කර ඉඳලා යසෝදරාගමත් අහලා ආවුල් කුමාරත් ටික ලොකු වෙනකන් ඉඳලා අහලා සුද්ධෝදන රජුගෙත් අහලා ගන්න ගියානම් ඒ දුන්න නිවන් දැකලා පස්සේ තමයි බුදුහාමර නිවන් දකින්නේ. එතකොට අම්මනම් මොකුත් නැහැ. චන්නමතියට ටිප් එක දුන්නේ නැහැ. කිව්ව නැගිටිනවා වරෙන් යන්න කිව්ව කොහෙද යන්න දන්නේ නැහැ. යන්න. ඒකට ඕමකුණා. ඒකට බයලජ්‍ය කතා මොකුත් නැහැ. මේ බුදු වෙන්න ඉන්නේ බොහොම ශාන්ත ඉරියව් ඇති නිබ්බුතානෝන ධාමාතා නිබ්බුතානෝන ධාවිතාගේ අමෝන ධාමාතා ධම්මා. ඒ මෙట్లా කියලා දිවිලෝකේ මේ තාත්තා බඩ පොකලන බර බුදි. ගෑණි අඬනවල අවුරුදු 7ක්. මෙවැනි ගෑණියක් ඇති දරුවෙක් මිනිහෙක් නිවුණා වෙයි කියන කතාව අහලා තියෙනවා. නිබුදානුන සානාරි යස්සයන් ඊදිසෝපති කියලා ඉසాగවතුමි කියව පහුවෙන්ද ඉඳලා අවුරුදු 7ක් කවුවෙන් ගව්වදිය මාලික සෑ දේවා ලැබෙන ලැබෙන දේවට ගිනි පිරේවා කියලා අනාඩ තමයි අසතරම හිටියේ මට ගහන්න ඕන තැන ගහන්න ඒක නෙමෙයි මෙතන තියෙන්නේ මේ යන්නේ මේ වැඩේ ඒක මේ ඔක්කොමත් එක්ක කතා කර කරන්න බෑ එසේ බයලජ්ජාවේ තියෙනවා මේ මේ කොටස් නෙවෙයි මේ අදහස් කරන්න කියලා පවට බය සහ පවට ලැජ්ජාව කියලා කියන්නේ ඒකෙන් කාට හරි මේ සමාජීය අයට හිත දෙනවා. මෙතන තාත්තගේ අම්මගේ හිතට දෙනවා. හැබැයි අම්මට තාත්තට තේරෙන්නේ නැහැ මේ පුතු බව කියන්නේ. ඒගොල්ලන්ට ඕනේ මගේ පුතා ශක්තිශාලි කරන්න. එතකොට පුතා ගන්න ඕනේ කඩුව අතර ගත්තා වනවා ඕවා එහාට යනකට. ඉතින් ඒ නිසා බයරජ්‍යාට සුද්ධාර්ථයක් දෙන්න බෑ. යම් යම් දේවල් වලදී ඔලොමල වැඩ කරන්න ඕනේ. ඒක සාහසික වෙන්න. යම් යම් තැන් වලදී බයලජ්‍ය වෙන්න ඕනේ. ඉතින් ඒක තමන්ම යොදලා බලලා ලැබෙන ආධිනවානි සංසත් එක්ක තමයි අපි යොදාගන්නේ අපි සාකච්ඡා කරනකොට කියනවා. මම මෙහෙම කරා මට මෙහෙම වුණා මම මෙහෙම කරා ඉතින් අනිත් එක කියනවා බොහොම කරාට ඔබට වුණාට මට මෙහෙම කරා මෙහෙම වුණා කියලා අපි තේරුම් ගන්නවා එතකොට මේ වෛලජ්ජාව නිසා ලැබෙන්න පුළුවන් ආධිනවානි සංස පුද්ගලයන් පුද්ගලයට වෙනස් දෙන්න ඒකේ මොනවද තව ඉස්සරහට දැනගත්තොත් හොඳයි කියලා හිතේ සූදුර දැන් අපි දෙවිතරවල දියසුන්ට අපි මොනවා හරි බාහිරට ගන්න කඩේට ගියා කියලා හිතමුකෝ. එතකොට ඒ කඩේ ඉන්නේ සේවකයා කියනවා හිතවත් කෙනානු හරි ධානයන්තුන් උපමාරු හරි එයාට හදිස්සියක් නිසා හරි ආයෙනම් ඔක තිරල ගන්න කියලා අපිට කියන අවස්ථාවල් ඉඳලා තියෙනවා. එහෙම අවස්ථාවලදී අපි කිරනකොට මේ භාවනා කරන්ට ඉඳ ඉස්සර කොහොම හරි අපි ගන්නේ භාණ්ඩේ පැත්තට පොඩ්ඩක් හරි බර වැඩි වෙන්නම තමයි කියලා දරාදී රාත්තල් තියෙන පැත්තට අතින් ගන්නවා. ඒ කියන්නේ ඊගාවාත්මේ Tamanට හම් වෙන ප්‍රමාණය තීන්දුව කරනවා කියලා කියන්නේ වෙලා. දැන් ගන්න සීනි නෙවෙයි මනින්නේ. ඔබ මේකෙන් එන අකුසලයේදී ඊගාවාත්මේදී ඔබට හම් වෙන ප්‍රදේශය ඔබ තීන්දුව කරනවා. ඒ නිසා කියනවා අපේ ගේ ඉස්සරහට ඉංගන් එක ආවට පස්සේ අපිට ගමනක් යන දෙනවා හදිසිලා පහයක් යන්නේ මේ උදේ පාට පුස්පීත්තුට එන්න එපයි කියලා කිව්වොත් උඹට ලබනාත්මය ඔය ටික උඹ උඹ ඔක තමයි ඔබට හම්බ වෙන්නේ. ඒ මනුස්සරි කිව්වොත් හදිසි තමයි මනුස්සු පොඩ්ඩක් හිටුවා මෙන්න මේ ටික කාලෙ මෙන්න මේට අරන් ඵලයන් කියලා අපි ඒ තියෙන වෙලාවේ මේ මනුස්සරි සැලකුවොත් ඒක තමයි අපිට ලබනාත්මය හම්බ වෙන්නේ. ඒ නිසා උඹ මේ අමුත්තර සලකන විදිය, ඉංගන්නට සලකන විදිය උඹ තීන්දුව කරනවා මට ඉස්සරහට වෙන්න ඕනේ. ඒ වගේම අපිට ඉස්සරහ හම්බ වෙනවා සුද්ධ අවස්ථාවක්. මේ හම්බ වෙන වෙලාවේ වැඩිපුර ගන්න ගියත් ඒත් අකුසල් අඩුර ගන්න ගත්ත අකුසල් හරියටම හින්ද තරහදීකින් බෑ. නිසා උපරිමයේ පුළුවන් තරම් වෙලා ඉඳගෙන තරහදීට බැලන්ස් ඉද දෙනවනම් ටික වෙලා යනවා. හැබැයි අපි අනාගතය පිළිබඳව අපි හොමතු වෙරේ දාගන්නේ. අඩුවේ මයින්ඩ් ගියත් ඒත් කටකරනවා. මෙයාට පෙන්වන්න හදනවා. මට අම්බුතාව මම අඩුවේ මැනගෙන ගිය කියලා. ඒකත් කෙලෙස්. වැඩියෙන් මයින්ඩ් ගියාම කෙලින්ම කාමරාගය. අඩුවේ මයින්ඩ් එක භවරාගය කියලා දාගන්න. මනින්නත් බෑ තරහදී කහදියට. ඒකයි අපි මුදලාට සල්ලි දෙන්නේ මනින වැඩේට. ඒක දුකේ තියෙන වැඩේදී. අපි අර පය ගන්න මේ ගේක හිටියා මේ මුර්තලවාරේ ඒ අක්කලා කියනවා. අපිත් යනවා හෙට. මේ මුදලාරිට තද වෙනවා. හොඳටම තද වෙනවා. මේ පැත්තට තියෙන මේ කඩේ විතර දැන තද වෙච්චාම මේ ගැලුමීටර් ආ භූමිතල 6ක් දාපුවම දා භාගයක් විතර දාන්න පුළුවන්. ඌට තදෙච්චාම ඔක්කොම පුරුම. අපි යන්නේ කඩේට තද වෙච්ච ඉලක්ක. ඌඩ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි පොතට බඩුවන්නේ. තද වෙලා ගියාම වර මැනලා දැම්මොත් විතරයි ඉස්සර තියෙන බැරල් එකක් මං ගේන්නේ අර යකඩ මේ ගැලුම් ගැලුම් ගැලුමේ බෝතල් 6ට වැඩිය පොඩ්ඩක් අල්ලන. ඒ නිසා කච කච ගන්නවා දාපුවා. අර උඩ තද වෙච්ච වෙලාවට ගියාම ගෑනට තරයි අර උපුරුරාම දෙනවා. ඉතින් ඒකට අපිට අකුසල් නැහැ. හැබැයි අපි දන්නවා ගේ තද වීම අපිට වාසි. ඒ උණි කියලා දෙන්නේ. ඒක හොඳ නෑ. අපි වෙලා බලන විතරයි කරන්නේ. අපි වෙලා බලනවා කියලා තද වෙලා ඉන්නවනම් ලාභයි. එයානේ දෙන්නේ. ඌ ඌනේ මැල්ල දෙන්නේ. අපි කියන්නේ බීපන් කියන්නේ නේද? තදවයන් කියන්නේ නේද? අපි පොඩ්ඩක් වෙලා ගන්නවා. ඉතින් හොඳට ඉරප නැකත පාර පොඩිකොට යහපැත්ත මෙහාපැත්ත බල්ල පෙන්න මොකක්ද තියෙන අකුසලේ? වාහනයක් කරන්නේ නැත ගන්න. ඔය පොඩ්ඩක් බලන්න ඕනේ. වාහන නැතිලාක පයින්. ඒ වගේ කිදින්ද මයින්ල දෙන කොහොම හරි ඒකෙන් තීඳු කරගන්න කියනවා උඹ ඊගාවට උඹට ආත්මේදී හම්බෙන අවස්ථාව ඔය තීඳු කරනවා. මත්තර වෙන්නේ උඹ තීඳු කරන නිසා උඹ කැමැත්තක් තීඳු කරනවා සර්වදාහරින්. දැන් මේ කරන දේ මනාගතේ තීඳු. ඒ නිසා දරුවන්ට කරන දේ දරුවෝ අපිව තීඳු කරනවා. අපි දරුවෙකුට හැසිරෙන හැසිරෙන ස්වරූපේ තමයි ඒ දරුවා අප කෙරේ හැසිරෙන්නේ. ඒ වගේම දරුවෝ ඉස්සර අපි දෙමාපියන්ට හැදෙන ක්‍රමයක් තියෙනවානේ. දරුවට ඒක හොඳට පේනවා. ඒකෙන් තමයි එයා තේරුම් අරගන්නේ අම්මර තාත්තට සලකන්න ඕනේ ක්‍රමය. ඔය පාඩම් පොත් වල මොනවා තිබුණත් මම කියන්නේ වදපන් හරි මේ කියලා කරන දේ තමයි පේන්නේ. ඒ නිසා පුළුවන් තරම් මොනම විදියකටවත් කාටවත් විශේෂ සැලකිල්ලකුත් නොකර විශේෂ අව탁සීරුකුත් නොකර ඔක්කොටම සමහිත සලකනවා බුදු වෙන්නේ. කරන්න බෑ. මම පුළුවන් තරම් කියනවනේ මේ වෙලාවට මම මේ හැසිරෙන්නේ මේ වැඩේ නිසා තරහ වෙන්න එපා. මේ වෙලාවේ මම කලබලෙන් ඉන්නේ. මේ වෙලාව නම් විවේකයි. ඒක ඉතින් උඹේ වෙලාවයි මගේ වෙලාවයි. ඒක මට උඹට කියලා විශේෂ කරන්න වෙලාවක් නැහැ. මොකා වුණත් නැහැ. මොකද මට ඕන කරලා තියෙන්නේ උඹ හිත හදන එක නෙමෙයි මම බේරෙන එකයි. විනයක් තියෙනවා මට ධර්මයක් තියෙනවා. ඒ නිසා හම්බෙන්නේ නැති කොහොමද? කවුරු හම්බ වුණොත් කෙලෙස. ආයේ මොකක් කවදාක හිතන්න එපා. කවුරු හම්බ වුණත් කියන්නේ දෙකක් එකට ඇතිලුත් ඝර්ෂණය. තනියම බ්‍රහ්මයව. ඒක දෙයියෝනි. තුන ගම වගේ හතර කියන්නේ කොලාහලයි. ඒ නිසා බුදුහාමතරන් ඒක දැනගෙන පැත්තකට නෝ පැත්තකට ඉන්න දැන් මනුස්සයා කියන්නේ සමාජශීලී සතෙක්. අපේ විවහතන ඔක්කොම සමාජය නිසා පතන්න ඕනේ සියලු පින්වලමයි මේ මට විවේකී ලැබේවා. එහෙනම් මට හුදේකලාව ලැබේවා. ඒලා කාට හරි කියන්න තියෙන උඹට තියෙන ලොකුම දඬුවම තමයි මම උඹට හුදේකලාව දෙන්න. මක බෑවිලා ඵලයක්. නාදම පෝ කියලා. ගන්න මම දැන් තියාගෙන මට උපකාරන එකක් තමයි. මම දැන් එහෙම කරගෙන එනකොට මට මේක හොඳ මදි කියලා යම් කිසිවකට තේරුණා නම් ජයන් ධර්මම් කරන්නේ මම කඩේට ගියොත් තුන්ලි කෑලා ගෑගෙන ගිහින් මම එනකොට මේ මුළු ටික ගාලා කියන්නේ කියලා එයාට තුන්ලි කෑට දීලා මම යනවා යන්න අවශ්‍යතාවයක් නැතුව හරි කස්තරේ ගිහිල්ලා කෑබාගෙන් හමාරගෙනකොට එයා බඩුවේ සලස් කරා දුනවා මේක මම මේ ඒ කියන්නේ උඩුදුම්බරයා හොඳයි කියලා හොඳලාලි හිතුවට උඩුදුම්බරයා දන්නේ උඩුදුම්බරයා හොඳ නැහැ කියලා. ඒක නෙවෙයි කියන්නේ. මොන දියා බලන හිතන හරි අහිංසකයි කියලා. යට කඩුව කැපේ හැම එකම උච්චාරය. කවදා හරි හිතන්නේ මුදලාට කියලා කියන්න පුළුවන් දවසක් ආවත් මුදලාට මාව විශ්වාස කරපු දාසිය මම උඹේම බඩු මෙහෙම මම හිරත කිරලා තියෙන මේ දේ කරන්න එපා බං මටවත් මාත් තමයි වෙන්න මේ වැඩේ කියලා එයාට කියන්න පුළුවන් දවසක් ආවත් බලන්න සිප වෙනඳගත්තට වැඩිය ලොකු අධ්‍යාත්මික සම්බන්ධයක් ඇති. මුදාට කතාවල කියන්නේ ඔබ හිතනවා දැන් මම ඔබට හොරකම් කරන්නේ නැහැ කියලා. ඔබ මට දීලා තියෙනනේ. මම වෙච්ච වෙලාවක බලපන් මම මේ මගේ පැත්තට බලනවනේ. මේක ඔබ මට අනුකම්පා කරපන්. මගේ පිළිවෙන් හොරකමක් නැහැ. මම මට පොඩක් අනුකම්පාවක් කරපන්. මම ඔබට කියන්නේ ඒ අමං ගැන විශ්වාස කරන්න එපා. ඔබ අනික් කෙනෙකු වෙන බොන මගුලක් කරනවා. මම ඔබට කියන්නේ මට ආගුයි. මට වෙච්ච දේ. මම මෙතනදී මඩේ අඩිය තියාගත්තා. කියලා කාට හරි ඒ ටික කියන්න පුළුවන් නම් මම හිතනවා සංනිවේදනයේ උපරිම තැන. අපිට එහෙම කියාගන්න බෑ අපේ අපේ කට්ටිය අපිට විශ්වාස නැහැ. කෙලින්ම කියමුකෝ දෙනේ කැමති නැහැ කියලා. මොකද දෙනේ කියනවා දෙකේ විතර මෙයා හොඳයි කියලා හිතනකොට භූත ප්‍රීතිය කියලා මෙතනදී හිතයි කියලා හිතනවා. ඊටුවට කමන්නේ ඒක නම් සත්‍යය. මට හරිය බයයි. මම ඒ දවස්වල හරියට ওই පුස්තකාලිකත් පොතක් කුසන જાති විඤ්ඤා. හරියට ගියොත් ඒ බිල්ල සල්ලි නොදී එන්න බලන්නේ. ඊගාට හොරේ මේ විදුරු කුඩු රාත්‍රියම මැදක් ආවා. පන්සේ ගිලින්නේ දඩබඩ ගාලා ගිහිල්ලා දෙවෙනි එක තියෙනකොට පුදුලාට පේන්නේ පන්සේ ගෑවට. කීල් කරන ළඟට එනකොට එකක් ගිල්ලලා ඉවරයි. ඒක ලියලා පොත්තක් කනවා අහුවෙනවා. පොත්තේ නිගණන් කරන මොකද ඒක දාපු ගා. ඒකක් අඳු අල්ලන්න බෑ. ජී මාව පුදුම විදිහට විශ්වාස කරනවා. මම දන්නා හොඳටම. එහෙම එහෙම අහිංසක වුණත් ඒකට ඇතුලේ කඩප්පුලි නුකෑමනා දහසතුරා ගති මේ තියෙන එක මම දන්නවා. මම ඒක හෙලි කරනකොට හොඟ දෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ කියන්න එපා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට එන්නේ මිනිස්සු ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා හිතන මම කිව්වා උගේ එහෙම හිතාකට මට කරලා දෙයක් නැහැ ඌ ගැන මේ හිතනවා කියලා මට මකට බේ ගිනියන වෙම ඒක මම වමාරනවා හිතන එන්නේ එන්න බැරි දැන් එන්නේ එන්න බැරි මොකද දකින්න කරන මම කියනවා මේ බැරි වෙලාවත් මම විශ්වාස කරන්න එපා මේ මටවත් විශ්වාස නැතුව මම මේ ජීවිතය දාගෙන ඉන්නේ නැත්තම් මොනව කරයි විශ්වාස මේක කියා ගන්න පුළුවන් එකට මම ශාසනය කියලා කියනවා ඒ මම ওই ප්‍රසිද්ධිය කියන ධම්මරජාමෘත් එක මම පුදුමාකාර රණ්ඩුනේ කරේ. රණ්ඩු කරලා එකතු වෙච්චාම මම කියන කතා කරලා. මෙන්න මේම ඔබ කරන දේ හරි. මම කරන දේ වැරදි. හැබැයි මට උඹට ගහන්න ඉන්නේ. මං ගහන. උඹට ගහන්න පොයින්ට්ස් එනවට ඌ හොඳ පොයින්ට් කාරයා. එන්නේ එන පොලිටිෂියන්. වැටෙන්න දීපුවාම උගුරු බාඩුව සමාජ ඔච්චර කරලා අපි එකට ඉඳලා ගැහුවනකට සමාජයේ. ඉතින් මගේ ඉල්ලගන්නේ කෑවෙන්නේ. කර්ම හිරවම සර්පයා. කොතන ගහනවද දන්නේ සමහරවිට ධම්මරජාමලට කරගන්න බැහැ. උගාක් වෙලාට 199 ධම්මරජාමලෝ සමාජයේදී මාව දිනනවා. ඇද්දට දීපුවම එක දවසක මන්ද අවසාන ජයග්‍රහණි මයිලන් කියලා. ඊපස්සේ මං කව අපි දින එකටම බලෙන්න එපා. මිනිස්සු ඒකට එන්නේ අපි දෙන්න ගාන. මියා කයි ගම්පලයට ගියමයි වගේ. මොන කරනවද ඉස්සන්නේ. ඉතින් ඒ අවබෝධය තියෙනවා නම් වටන්නද? වටන්නද? අපි අර කොච්චර ගහගත්තත් පුදුම ලබඳියාවක් තියෙනවා. අපි දෙන්න එක එක දන්නවා. ඒ උගේ අදහස වෙනස් මගේ අදහස වෙනස්. ඒ හතර දිනකට බුදුහාම ඉඳ කියලා තියෙනවා. හතර දිනම ලෝකේ ඉන්න ඕනේ මේ මම මේකේ ඉන්න නිසා ඌ හැදෙන්න ඕනේ කියන කතාව. ඒක ඉස්සර මම හිතුවා සදාචාරය කියන්නේ ඒක කියලා. මට ඕන විදිහට ඔක්කොම ඉන්නවා. දැන් මම දන්නවා ඒගොල්ලන් හැටියට මම හැදෙනා මිස මට ඕන තාලට අදන්න ගියොත් රවුම් කුණ්‍යකට අවුම් කුණ්‍යක් කරන හතර සිලකට ගහන්න හදන වගේ කද්දාකත් වෙන්නේ නැහැ. බුදුන්සේ පුරුෂයන් සාහිත්‍ය ගුණයක් තිබ්බා. උන්වහන්සේ තියෙන ගුණ අරගෙන සම්බර කරා මිසක් අනවශ්‍ය විදිහට චරිතවලට අත තියන්නේ කියන්නේ. ඒ නිසා උන්වහන්සේ කණ්ණාඩි මුණට අල්ලගෙන ඔන්න මේකෙන් බලාගන්න. ඔබට ඕන ඔබට ওই රූපේ හොඳ නම් ඔම හිටපන්. අද කරන්න ඕන මෙන්න කණ්ණාඩිය කියන්නේ. ඒක මොකක්ද දෙන්නේ. ඒ ඒ චරිතය හම්බෙච්ච ගමන් කල්යාණ මිත්‍යා දැනගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍යා ඒව අනුකම්පා මෛත්‍රිය නැහැ. එයා කෙලින්ම කියනවා අපි දෙන්නගේ මෙච්චර ඩීල් එක මෙච්චරයි ඉන් එහාට මොකුත් නෑ. ඒ වෙන වෙන සම්බන්ධකමක් නෑ. ඉතින් එහෙම වෙනකොට එතනම ගණතුන ඉවරයි. අය මෙහා කරේ මම හෙට පීටන්න ඕනේ. මෙහා මට හෙට අරේ මේකයි මේ මේකයි. ඒක තියෙනකන් අපිට රැට නිදියක් නෑ. විපස්සනාවේදී එයාට මම දැන් මෙතන කියන එකකින් අපිට ඒක පුරුදු කරලා පෙන්නනවා මම දැන් මෙතන ඉන්න මොහොතේ කිසිම ආතතියක් නැහැ. මොකද අනාගතයට වගවීමකුත් නැහැ. පිච්ච දෙයකට පශ්චාත්තාපිකුත් නැහැ. ඉතින් අපිට ඒක ඉන්න බැරිකම يعني ඒක හුරු නැතිකම ඒක මධ්‍යන්නේ බවට පත් කරගන්න බැරිකම උදාහරණ කියන ප්‍රයත්න කරනකොට හරියයි කියලා. ඒ නිසා මේ ඒ චරණ ධර්ම විද්‍යා ධර්ම තියෙන මිනිස්සු බුද්ධ ආගම විතරයි තියෙන කියලා හිතන්නේ නැහැ. ගාක්මම දැකලා තියෙන මිනිස්සු බුද්ධ ආගමෙන් පිටට. හරියටම චරණ ධර්ම තියෙනවා. හරියටම කතා කරලා කියනවා. ඔබ ගැන මට කියන්න තියෙන මෙච්චරයි, මගේ හැටි මෙච්චරයි. මිනිහාට මං ගැන බලාපොරොත්තු වෙන්න එපා. ඒ මිනිස්සු මේ ප්‍රතිමත් බුද්ධ ආගම වෙන්න පන්සිල් රකින්න ඕනේ නැහැ. හරියටම ගානට හරි ලේසි ඇසුරු කරන්න. සෝදාපට්ටි මාර්ගයට පත් වෙනගෙන පංචශීලයේ නිති පංචශීල දකිනවා කියලා ඉස්මතු වුණා. ඒකේ දැන් වෙන ධර්ම දේශනාවක් ආසන ගන්න තියෙන සෝදාපට්ටි මාර්ගයට පත් වෙන්න පංචශීලයේ කැඩෙන්නේ නැහැ කියලා. මේ එක කොටකමක් කියලා තියෙනවා ඒකේ තියෙන්නේ මේ අර මේ සෝතාපට්ටි මාර්ගයට පත්වෙච්ච කෙනාටින් ආනන්තරේ පාප කර්මයක් අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මේ එතනදි තියෙන්නේ. ඉතින් යන්නේ ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අර මහත්යාන ප්‍රශ්නේ ඒ සම්බන්ධයෙන් ඇති වෙන එකක් වගේ කියලා තමයි මේ මට හිතෙන්නේ. කියන්නේ නම් යම් කෙනෙක් ඔය මේ මෙහෙම මාර්ග කඩයකට පත් වුණාට පස්සේ ආයෙ කඩයකට ගිහිල්ලා හරි වගේ දෙයක් මේ බඩුවක් ගන්න කතාව සම්බන්ධයෙන් කරනකොට ඊට පස්සේ දැක්කනේදී අර මේ හොරයක් බරුවක් වංචාවක් එයා කරන්න හිතක් නැහැ. නමුත් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවනේ. එතකොට අන්න එහෙම සම්බන්ධ එකක් තමයි මහත්යත් අහන්නේ කියලා තමයි මේ. ඒකට ඒ අර කියලා තියෙන්නේ යාට ඒක වසන් ගන්න බැරි වෙනවා. යම් කිංචි කම්මං කරෝතිපාවකං කායන වාචා උදචේසව අබබ්බෝසෝ දස පටිච්චාකාර. යාට ඒක වසන් ගන්න උන්දලාටම කියන්න හිතන වෙලාවදී. ඔබට විශ්වාස කරු හැබැයි මම කිරොබ් බවත් හැබැයි ඒ දවසේ ඇත්තටම කොහොමඩක්වත් මගේ හිත තිබුණේ මගේ පැත්තට වැඩි කරන්නේ. ඒකම දැනගෙන ඊට පස්සේ. ඊටාගේ ඒක ඒ කියන්නේ කාය කර්ම වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. වචී කර්ම වෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. වසංගන්න බෑ. කට්ටය කරන්නේ වසංගන එක විතරයි. ඒකයි දෙන්න අතර වෙනස. භාවනා කරන සදාචාරයක් නැති කෙනා ඒක වසංගීම තමයි දක්ෂකම තමයි. අරුගෙන් ගාලා තියෙන මෙච්චර ගාණක් කියලා ඌ ගණන් හදනවා. මේ මනුස්සයාට කෙරුවට පස්සේ කිරණේ කරනවා. පස්සේ කියලා කියන උදාලේ වා විශ්වාස කළා දෙන්නේ මාත් එදා තමයි විශ්වාස කෙරුවා මගේ හිත මෙහෙමයි වැඩ කරන්න කියලා මම ඔයාලට කියනවා. හොඳ වැඩේ මුදලාලි වෙන්න මම පාරිභෝගිකයා වෙන්න. අපි මේ ගේම මේ විදිහට ගෙනියමු කියලා මුදලාලට කියන්න පුළුවන්. කියන්න පුළුවන් කියන්නේ වසන් ගන්න බෑ. ඒක මේ මානසික රෝගයක් තියෙන කෙනා සහ මානසික ශක්තියක් තියෙන කෙනා අතර වෙනස පෙන්වනවා. මානසික ශක්තියක් කියන එක තමන්ගේ වරද හෙලි කරනවා. වෙලාව බලන්න බෑ. අසපුරුෂයෙකුට හෙලි කරන්නේත් නෑ. අවේලාවෙ හෙලි කරන්නේත් නෑ. ඒක පාපයක්. වෙලාව දැකලා කල්පනා කරන පොඩ්ඩක් වචන කියලා කියන්නේ අර කියන. ඒ තමයි සෞඛ්‍ය සම්පන්න මනසක හැටි. නැති කෙනා හැම වෙලාවෙම වසන්න. අවස්ථාවක් ආවත් මජම්බර මේ මොනක් කියන්නේ නැහැ කියන්නේ දැන් නැහැ. අදන්න හොඳටම මේ වැකිටිකම කියලා කියනවා මේකට කියනවා චපල ගතියට මොකද්ද මේ ඉතින් නරක තියානේ හෙලි කරන්න බෑ. ඒක යා දැනගෙන වෙනව නොදැනගෙන වෙනව වංශනික ගති, ෂටගති, මායාවී ගති. ඉතින් බුදුරජාණන් ලුකුසාන්ත ලියලා තියෙනවා එහෙම එකක් තියාගෙන Brahmacharya කරන්න කරන්න බෑ කියලා. පුළුවන් තරම් තමන්ගේ තියෙන නුගුණය වැරද්ද හැබැයි ගුණවතෙක් ඉදිරියට නියම වෙලාවට හෙලි කරන දැන් පව් සමා කරනවා කියලා. අපත්‍ය දේශනා කරනවා කියන්නේ මිච්ඡරයි බුදු දන්වාංශي අපිට සංඝයාට මතක් කරලා දීලා තියෙනවා. හැම වෙලාවෙම වෙච්ච වැරද්ද බුදුහාමුදුරගාට යන්න එපා. තව සංඝයා කෙනෙක් ගාට ගිහිල්ලා එහෙලි කරපන්. ඒ හෙලි කරනකොට ඊට පස්සේ වැරදින වෙන්න වැරද්ද විසින් වක බලා ගන්නවා. වෙච්ච වැරදි වලට අපි ඒට ගැළපෙන කියන්නේ හෙලි කරනවා. ඒ හෙලි කිරීමෙන් පුදුමාකාර සෝවිච්ච තුවාලයක් හොඳට හැම හයි කරගන්නවා වගේ ඒකට ශාසනය ධර්ම කියනවා. ශාසනය බලය කියනවා. ශාසනය පණ කියලා කියනවා. වැරද්දක් කරලා මැත්තේ නොකිරීම සඳහා තව ගුණවතෙක් ඉදිරියට හෙලි කිරීම. පාපොච්චාරණය කියලා. ඒක ඔය බෝධිචර්ය අවතාරයේ නවවෙනි පරිච්ඡේදයේ කියවල. එහෙම චරි එහෙම රචනයක් උල් ලෝකෙම නැහැ. එයා පාපොච්චාරණයක් කරනවා. මම බෝධි අද අද ඉඳලා මම බෝධි චිත්තයට සමාදන් වෙනවා. මෙතික් කරපු හැම වැරද්දක්ම මම හෙලි කරනවා. කියලා එයා කියනවා සංසාරේ මම යම් වෙලාවක මේ මේම කරලා තියෙනවනම් කරන්න ඉඩ තියෙනවනම් ඒ සියලු වැරදි වෙනුවෙන් මට පාරේ තියෙන හැදියක් උණු මගේ ඔළුවට රැටේවා කවුරුට පිළ ගහනවා මගේ මුණට වැටේවා. කවුරුට බයිනවා බයිනදී මගේ ඇඟට වැදේවා. දඬුවම් කරනවා ඒක මට ලැබේවා. ඒ කොච්චර කළවත් ගෙවන්න බෑ මගේ වැරදි. එනිසා මින් ඉදිරියට මං කවදාකවත් මට ගන්න බයිනා කියලා වැරද්දක් කරන මං දන්නවා ඒ මම ඉල්ලපු මම ජීවිතේ ප්‍රතිඥාවට මට ලැබෙන තෑග්ග තමයි කියලා එයා මේ අසාධාරණ බැනු දෝෂාරෝපණ ඉල්ල ගන්නවා. ඉල්ලන දෙන කට්ටියට ස්තුති කරනවා. මේ පාපොච්චාරණ කිව්වට පස්සේ පේනවා එතන සුද්ධ වෙන හැටි. කියවන කොටත් ඒ වචරි ආධාරයේ නවීන පරිච්ඡේදය කියන්නේ පාපොච්චාරණ කියන එක යොදලා තියෙන වචන සහ ඉදිරිපත් කරලා තියෙන හැටි බුදු වෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක්. බෝධිචාර බෝධි කියන්නේ අපි කියන බෝසතාණන් වහන්සේනම මේ සියලු කෙනෙකුම වැරදි මම වගේ කියන්නේ. ඒ කවුරු අමාරු වෙලාවක අසාධාරණ මට ගැහුවත් ඒක හේතුඵල ධර්මයක් තියෙනවා. එයා වගේ කියනවනේ මම වගේ කියනවා. ඊට පස්සේ ආයේ බුදුන් නැත්නම් බුදුනාම වෙනවා. අම්මල තාත්තා අපි වැරදි වලට වා කියන්නේ. අපි අර දැකලා අම්මල තාත්තා නේ වගේ කියන්නේ. මේ බුරුමෙන් කියනවා මේ සයා උගමේ තපි මකවුන් සයා ගවුන් කියලා. ගුරුවරයා වැරදි නම් ගුරුවරයාගේ ගෝලයා වැරදි නම් ගුරුවරයාගේ ඔළුව තමයි යන්නේ. ඒක අරයා ගෝලයා කියනවා කියන්නේ. එතන තියෙනවනේ දැරීම. ආන්නේ වගේ තමයි තමන්ගේ පව් හෙලි කරලා සමාකරන්න අවස්ථාවක් හම්බ වෙනවනම් එතන මොකුත් නෑ අර බඩවිරේක කරගත්තා. අමනයක් ගියා වගේ. ඒක කරන්න පුළුවන් වෙලා තමයි ඔය පවාරණී කියලා කියන්නේ. වස්සමාලන් වෙලා ඉවරලා පිටේනවා සුතේනවා පරිසං කායවා වදන්තු මං ආයස්මන්තු පසන්තෝ පටිකරිස්සාමි කියලා අපි පවරනවනේ. මේ පවම් පරිසංශ යමදාම අහනවා එහෙම මුළු ලෝකේ කවුරු හරි කවදා හරි මට වැරද්දක් කියලා දෙන්න කියලා කාට හරි පවරන කතාවක් තියෙනවා. මේ තමයි ශිෂ්ටාචාරයේ ඉහළම තැන. හැම පවාරණයකටම කියන්නේ. තව කවුරු හරි තියාගනින් එළු කකුලක් හරි තියාගෙන. බජාරකේ කකුලක් නැත්නම් එළු කකුලක් හරි දාලා කරපුවා ළඟට ගිහලා සමාවිල්ල වෙනවා. එයා පි එයා සංඥා නියෝජනය කරනවා. ඉතලගේ දෙනවා. මම ඉතින් දැක්කා නම්, දුතුවා නම්, ඇහුවා නම්, සැක්කරුවා නම් අනේමට වැරද්දක් කියනවා කියන්නේ මා දැක්කොත් මාත් එක පිළිගත්තොත් මම හදාගන්නවා. කියන්න බෑ. දේශින් කෙනෙකුට කියන්න බෑ. ගිහිව අතර ඔය මේ උසාවි චිකනට දඩුවම් කරාට ඒ ක්‍රමයේ සම්පූර්ණ මේ ඕලාරික වැඩ පිළිවෙලක් තියෙනවා. මෙතන තියෙන තව හිල්ලොතෙක් ළඟට ගිහිල්ලා මේ පවාරණය ඒ කියන්නේ පාපොච්චාරණය කියලා සාමාන්‍ය ගී වචනේ ඒ ලොකු ශාමිසිකේ මේ ගුණයක් වශයෙන් කියනවා ඒ ස්වාමීන් වහන්සේ හරි වැරදි වෙලා තියෙනවා. උන්වහන්සේ කිව්වා මගේ චරිතේ මමම ලියන්න ඕනේ. මම තරුණ කාලේ මට හාමුදුර කෙනෙක් වශයෙන් ලව් ඔෆර් එකක් තිබ්බා. කවුරක්වත් කියන්නේ නැහැ නේ කිව්වට වෙන කෙනෙක් කිව්වන අපෝ ඥානාරාම සංසර මොන ලව් අපේ අදම්බෝ මම ඒ නිසා මම්ම ලියන්න ඕනේ මම මේ මේ වෙලාවේ මම මෙහෙම කළා කියලා ඉස්කෝලේ යන කාලේ ගණන් බැරිලු කොපි කරනවා අනිත් හැම විෂයෙම පුළුවන් ඉංග්‍රීසි බැරිලු ගණන් කොපි කරුවේ හින්දකලින් ආපු ස්වාමීන් වහන්සේ නමක් දෙන්නවා ජුවා නම් කවුරක්වත් කියන්නේ නැහැ මම දන්නවනේ මයි ළඟ තියෙනවා මේ වැරදි කියලා ඒ නිසා මම ලියනවා මගේ කතාව කියලා ඉතින් ඒකට පේනවනේ බිරිච්ච චරිතයක් කියලා අපි නම් කොපි කරලා වෙලා නොකිය ඉන්නනේ උත්සාහ කරන්නේ. ඒ නිසා සංඝයා කියන්නේ ශාසනය කියන්නේ ධර්මය කියන්නේ බුදුන් කියලා කියන්නේ අපිට ලොකු පරාවර්තනයක් ආදාසයක්. ඉදිරියට ගියාට පස්සේ අපේ චරිතය පේනවා. ඒක වසන් ගන්න කියොත් ඉතින් උන්නගලේ දෙය අටුවක් වයින්. ඇදුවලේදී පිළිකාවට යනවා. පිළිකාවට. හෙලි කිරීමටයි ඔය පසලොච්චන ධර්ම තව රකින්න කෙනෙක් ළඟ ඉන්න එක බුදු කෙනෙක් ඉන්නවා. එයාට කතා කරලා කියනවා ඔබ බුදු නෑ ඒක මම දන්නවා. උඹලගේ වෙනම account එකක් ඇති නමුත් මගේ account එක මෙන්න. උඹ කරන වැරදි මගේ කරන වැරදි වුණොත් උඹට පව සමා කරන්න බෑ. සභාගාපත්‍යෝ නවිජ්ජන්ති කියලා කියන්නේ. සභාගාපත්‍ය බෑ. එම් සභාගාපත්‍යෙන් විනාපත්‍යයක් තියෙන කෙනෙකුට කියලා කීයටගේ එසුට උදේ පිසු කතා කරපම් මචං මහෙත් පව් තියෙනවා මචං. මේක උඹේ account එක. මගේ account එකත් එක fit වෙන්නේ නැත්තම් ආපත්‍ය දේශනා කරා ගියා. අඤ්ඤමඤ්ඤ පච්චාපනේන අඤ්ඤමඤ්ඤ වචනේන කියලා එකක් තියෙනවා. එකිනෙකාට වචන කතා කිරීම නිසා එකිනෙකාව සෝවා තැබීම. යෝගාවචරින් දෙයක් ගන්න වෙනවා. යෝගාවචරින් අපි ගන්න අපි ළඟ තියෙන අපි කමඨං සුද්ධ කරනවා කියන්නේ ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ කාවත් ඔබ දුප කතා කරන එක නෙවෙයි. මම හරි පාරේ යන්න හදනකොට මට ඇති වෙච්ච අඩු අඩු පාඩුකම් දුර්වලතා ටිකේ අඩු පාඩුනේ ධර්මතා. මේක ඒ තාලෙට කියනවා රට වගේ කිරන්න තරහදී දුන්න ලාවේ වැඩිපුර කිරන්නත් එපා අඩුපුර කිරන්නත් එපා. අපිට කවදාවත් කිරන්න බෑ. ඒක විතරක් මම දෙන්නේ. තරහදී කරත් බෑ හරියට කිරන්න. ඉක්මන් කරපු ගමන් අපිට ඕන විදිහට අතින් ගැහුවා තරහදීද අපේ මයිලුපල්ලෙම ඉනකොට අපිට මේ සීනි 100 කිලෝ 100ක් බෙද අවිලා තිබුණා එක එකනට 100 කිලෝ 1 කිලෝ එක දෙන්නේ කියලා මම කියන්නේ ඒ තරහදී තියෙන මැත්තට පොඩි කොර කැල්ලක් ගැහුවා පඩියේ තියෙන බැලසට ඒකම බැලන්ස් කරනවා අර කොලේ වාරන මට ඉතුරු වෙනවා ඒ කිලෝ දීන කිලෝ 100 ඉවර කරනවා කිලෝකට වැඩිය මට ඉතුරු වෙලා. 100 බෙදලා ඉවරයි. මල්ලේ තියෙනවා තව තියෙනවා මේ ගෝණිය දීන කිලෝයක් විතර. අහනෝනේ කිව්වේ මචං ඔය අන්තිම වෙනකොට කොහොමඩක්වත් ඕන වෙනවා. ඒ නිසා ගාන්න දීලා බේරන්න මතුණු තදින් දාන්නේ කියලා ඉතුරු කරගන්නවා. ඒ යටින් කවදාකවත් මට විනිශ්චයක් නම් දෙන්න එපා. අන්තිම කට වෙට්ට පිටකල කියන්නේ නටන කකුල ගිජ්ජි කපතයි කියන්නේ. <laughs> ආයි මොකක්වත් නැහැ. ඒ හොරකම පිළිබඳව නැහැ. මයිත් ඒ කාටවත් හොරකම් කරන්නත් නැහැ. මොකක් <laughs> මොකක් හොරකම් කරන්න ගියත් උට වැඩිය මං කම්බවරන්නේ. කවුරු හොරකම් කර ඒ වගේම තරහා යන්නෙත් නැහැ කවදාකවත් හොරකම් කරන්නේ. මට හිතෙනවා මූ සෑහෙන මට කිට්ටු කරලා තියෙනවා. <laughs> ඒ ගහින්න ගහන්න බෑ. ඒ ඉස්කෝලේ මේ විභාගයකට ගිහිල්ලා කොපි කරන්න දක්ෂකම කියලා කියන්නේ ඔක්කොටම කරන්න බෑ. ඌ හරියටම කටේ වහන්න දන්නවා. ප්‍රශ්නේ ආපු ගමන් මෙතනයි බලන්න ඕන කියලා දන්නවනේ. දන්නේ නැහැ. මෙතන බලන්න ඕනේ. අව පොත් කොච්චර කියූපේ කාටත් ඒක නැහැ. නිසා කොපි කරන්න හරි ඒක වෙනම ස්කිල් එකක්. ඒ නිසා ඒ ඒ මිනිස්සු ඉන්නෝනේ ලෝකේ. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු මරන්නවක්වත් ඒ මිනිස්සු මේ හිරේ දාන්නවත් කියලා නැහැ බුදුහාම. අපිට වෙලා තියෙන ඔක්කොමලා සාන්ත දාන්ත තීන්තු කූඩුවක් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඒක මහ විශාල මොකටද? ඒක ලෝකෙ විචිත්‍රත්වයක් නෑ. මේ විචිත්‍රත්වයේ තිබුණට Tamange පාර හදාගන්න කිසිම බාධාවක් නෑ. තමන්ට මේ පවුහෙලි කරන්න කිසිම බාධාවක් නැහැ. ඒක තමයි දැනගන්න ඉක්මනටම බඩ සුද්ධ කරගන්න. ඉක්මනටම තියෙන හැටි කියලා දාන්න. වෙලා බලලා ඊට පස්සේ chapter close අලුතෙන් පටන් ගන්න අලුත් සම්බන්ධතාවය ඊගාට එන මොහොතේ. පරිණිව නැහැ. මම දැකලා නැහැ එහෙම පවුල් කරන කිසිම දෙන්නෙක් නේද. එක්කනට එක්කන වසංග කරන්න පවුල් කරනවත් තියෙන්නේ. වදාහෙලාගෙන ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ පවුලම මෙතන හරි සාර්ථකයි කියලා. ඒ එහෙම නැත්නම් ඒ ගුරුගෝල සම්බන්ධතාවය පාලක පාලිත සම්බන්ධතාවය හරීම සාර්ථකයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාත් මේක කියලා කරතයි. ඒකනේ අපිට දීලා තියෙන්නේ. අවසන් සානද යාවි පාපෝචාරණය අදාල් බුද්ධලගේ භාගට ඔය කියලා ඉඳලා ඒ සුද්ධ වෙන්නම කරන්න කියනවා නමුත් හදින්න මේ තැනට ප්ලග් උඩ් නැත්නම් බර්ත් වෙන්නේ නැහැ. බර්ත් වෙන්නේ අයි සර්ච් එකක් කරත් වෙන්න සාමාන්‍ය එර්ත් කළ බෑනේ. 60000 70000 විතර සර්ච් එකක් ආවොත් මේ සාමාන්‍ය එර්ත් කරාට බෑ. ඒකට ඒකට හදපු එර්ත් එකක් තියෙන්න බෑ. මේ සාමාන්‍ය 230 කරන්ට් එකට ඕන දණක එර්ත් කරතයි. පොඩියව පුළුවන්. එහෙම කරලා පුරුදු කරගන්න ඕනේ. පුරුදු කරගන්න ඕනේ මේ පව හෙලි කිරීමම ඇති ඒක අප්‍රාණික වස්තුවකට කරනවා. ඊට පස්සේ දැනගන්න ඕන Taman රෙඩිය ගුණවත් සමාන මට්ටමින් හෝ ඉහළ ඉන්න මට්ටමකට කෙනෙකුට කියලා එයා ඉස්සලා ෂේප් කරගන්න ඕනේ. ඔබ හිත නරක කරගන්නත් එපා. මං වෙනේ පොඩි අහුම්කම් දීමක් කරපන්. ඉතින් මෙහෙමයි කියන උඹට අදාළ නැහැ. ඉතින් කවුන්සලින් කියලා තියෙන ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා තියෙන සයිකියාට්‍රි ඕක තමයි කරන්නේ. අදාළ නැති කෙනෙක් ලාවට කියලා කියනවා එයා පොරුන්දිනවා උඹ කියන දේ කාටවත් කියන්නේ නැහැ කියලා. එයා ඇනලයිස් කරනවා මෙයා වෙන්නේ. එයා පුළුවන් තරම් මෙයාගෙන් කැතැසිස් එයා විරේචනය කරගන්නවා, අමාරව ගන්නවා. වමාරනකොටම සංකල්පයි. මම ඇනලයිස් කරලා දෙන්න ඕනේ මට තියෙන්නේ බීරෙක් වගේ අහගෙන ඉන්න එක විතරයි. ඒක අපි අපි අපිට ඕන සංඛ්‍යා කාරණ දීලා මට අයිතිවාසිකමක් තියෙනවා මම කියන දේ අහපන් මගේ මේ ආපත්‍ය දේශනා කරනකොට හිටපන් කියලා කියන්නේ වික්ෂුන් වහන්සේලා අතර බැඳීමක් තියෙනවා. වික්ෂුන් වහන්සේලා කියන්න බෑ හදිසි මේ ආපත්‍ය දේශනා කරන්න මයි ළඟට එන්න එපයි කියලා කිසි කෙනෙකුට කියන්නයි කියන්නේ. ලොකු අහම්දුර පොඩි අහම්දුර කියලා ප්‍රශ්නකුත් නැහැ. භික්ෂුවක් නම් ගිල ගෙදරයි සමාවෙන්න මට විදි ප්‍රශ්නක් තියෙනවා සාකච්ඡා මතකට ආපත්‍ය දේශනා කරන විදිහ සියලු කටයුතු බහා තබල බහිනවා. එහෙම හිදි අතර එහෙම සම්බන්ධයක් නැහැ. එහෙම තියෙන කෙනා තමයි නඩු කාලයා. නඩු කාලේ ඒක උච්චර ගෙවන්නේ. අනුගේ ගුණබන්දල් අහන්නේ නුඹ කරන්නේ. නඩු කාලේ වෙනම නෑ කරන්නේ. ඌ ඒකයි මිනිස්සු කරන්න දෙන්නෙත් නෑ. උට ඔක්කොම සලකලා පැත්තකට දාලා තියෙනවා. අපි ඔක්කොම නඩු කාලෝ. ඕනෙම අදෝප සම්පදා වෙච්ච එකාට උනත් මේ ආචාර්යයන් වහන්සේගේ ආපත්‍ය බාර ගන්න පුළුවන්. ඒ කියන්නේ ආපත්‍ය දේශනා කරනකොට ගුරුවරයා ගුරුනා ගෝලයා ළඟ කරන්න පුළුවන්. දෙන්නම සමාන දෙන්නම භික්ෂු. ඒක නිසා මේක මහ පුදුම හයි ටෙන්ෂන් වයර් එකක් මෙතන තියෙනවා. හැබැයි ආපත්‍ය දේශනා කරන්න දන්නේ නැති සංඝයා ඉන්නවා. විනය දන්නේ නැති කට්ටිය ඒගොල්ලෝ කියනවා වැඩක් කතා කරලා අපි ඒක කරන්නේ නැහැ අපි දන්නේ නැහැ ඕගොල්ලෝ අරන්නේ ඕගොල්ලෝ දන්නවා කියලා. ඒගොල්ලෝ එතකොට පස්සට යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අයි මට ඒ සීලේ නැහැ කියලා. සීලේ තියෙන කෙනා කිසි කෙනෙක් බය වෙන්නේ නැහැ. ඔය දැක්ලා තියෙනවද මේ මුස්ලිම් මිනිස්සු මේ සිකුරාදා දවසට මේ එයාපෝට් එකේ හැරි ගමන තැනකට ගිහිල්ලා ඉතිසාවට හැරිලා ඒ පොරසක් කියන්නේ. ඒ මිනිස්සු විලාත් කොහොමද? ඒ ඒ දිශාවට හැරෙන්නේ කොහෙද තියෙන්නේ? මක්කම තියෙන දිශාව ඕනෙම මේ එයාපෝට් එකක ඕනම තැනක කියනවා මෙන්න මේ දිශාවේ මක්කම ඒ පැත්තට ගියා පිටියක් දිහාට හැරෙනවා හෙලි කරනවා හැම එයාපෝට් එකකම දැන් වෙනම රූම් එකක් තියෙනවා වෙනම රූම් එකක් තියෙනවා පම්මා කියලා කියලා තියෙනවා ඒක සර්ව ආගමික මධ්‍යස්ථානය කියලා තියෙන්නේ කැම්පස් එක තියෙන්න ඕනේ නෑ ඒකට ගිහිල්ලා පෞසමා කරනවා පෞසමා කරනවා ඉතින් දෙයයන් ආසිට දගෑවෙනවා ඒක නරක දෙයක් නෙවෙයි සද්ධා වැඩිකමට කෙරෙන්නේ ඒක සර්වඥයන් දෙන්නේ කාරණාව කියන්නේ මේ මේ මේ අපත්‍යයි මම කෙරුවේ කියලා අපත්‍යනිකාය කියනවා. ඉතින් ඒක මහ පුදුමාකාර දෙයක් ඉතින් හුඟව දෙන දැන් කරන්නේ නැහැ. රහත් වෙච්ච හින්දා නෙමෙයි. අර කිරන්න දීම වගේ වගේ හොරට කියනවා. අපිට නැතසන්තර බෑග් එකේ මොකද දැන් අපිට අපි ඒ පුද්ගලයාත් එක්ක මෙහෙම මම හොරකමක් කරා හොරකමක් කියන්නේ මේපා ඔබ ජීවිත වෙලාවේ මගේ හිත මෙන්න මෙහෙම වැඩ කරේ එතෙන් මට සැකයි අඩුවෙන් ගියාද වැඩියෙන් ගියාද කියලා. හැබැයි අඩුවෙන් ගියා නම් මම මගේ කැත කරා. වැඩියෙන් ගියා නම් ඒත් මගේ කැත කරා. ඒ කත්තට මම පත් කෙරුවට පස්සේ උඹ හිතෙන් තරම් මගේ හිතේ අවංක නැහැ. මගේ හිතත් චපලයි. ඒ නිසා උඹ විශ්වාස කරපිට උඹේ ගුණය. දැන් මම උඹට දෙන දේ තමයි ඒ වෙලාවේ මගේ හිත වැඩ කරේ මෙහෙමයි. මම ක්‍රියා කළේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් පුදුම ඒ ඒ මනසේ සහෝදරෙක් වෙන හැබැයි ඒ මනසේ විවේක පනසකින් ඉන්න ඕනේ. ඌ මේ සල්ලි ගණන් කරගෙන වරිමෙන් පොඩක් කියලා පාටන ගන්න කියලා හො කියන්න බෑ. ඌ මේක විචලා ගන්න නිසා විනය සාකච්ඡාවක් කරනවා බුදුරජාණන් කියලා තියෙනවා අනිත් එක්කන ආවත කියන්නේ මේ මම විනයක් කතා කරන්න හදන කියලා කිව්වොත් දැන් බෑ කියලා මට අයිතියක් තියෙනවා. හැබැයි විනය සාකච්ඡාවට කෙලින් ගිහිලා කිව්වොත් ඒත් තාපත්‍යයක්. අර කියනවනේ මම ඔයාලට විනයක් කියන්න හදන්නේ කියලා. ඒක තියාගෙන උන්ට ප්‍රශ්න නැහැ. ඊට පස්සේ තමයි සාකච්ඡා කරන්නේ. ඔව් කියාගෙන අපි කියන්නේ ඒ පුද්ගලයා මේ මම හැම විවේක වෙලාවේ මම හිතුවා පස්සේ කිව්ලා මං ගැන වැරදිද හිතුවා එයා ඒක මේ කියන ආස්තේ සම්පූර්ණ ඊට වැඩිය ලාභයි ලබන ආස්තේ පව් ගෙවනවා තව පව් ගෙවනට වැඩිය. ඊපස්සේ ගියොත් උඹ ගෙවපන් කියලා සද්දාට ඒකට කියනවා වත්තු මොන කියන්නේ මේ වටනාගම ගෙවන්න ඕනේ. එතකොට අපත්‍ය වෙනවා. දැන් මම බික්ෂුවක් විදිහට මෙයාගේ දෙයක් මොනවද අරගෙන තියෙන්නේ. මම හිතුවේ එයා දාලා ගිහිල්ලා. එයා විල කියනවා මම අතන දේවල් තිබුණා නෑ. ඊට කියන මමයි ගත්තේ. ගත්තනම් කරන්න යන්නේ ඒක මගේ. මම එහෙම නෑ ඒක වටනාම කීයද මන්නේ. ඒක මම බණ්ඩ දෙයිය. බණ්ඩ දෙයියට ගෙවපුවම මට ආයෙ කතා කරන්න බෑ. ඒත් කියනවා මම ගත්තේ මේ දාලා ගිය එකක් කියලා හිතලා. මම දැත්තේ පස්සේ දෙන්න කියලා මම හිතනවා වෙයි කියලා ආවනම් ඉන්න ඉව හරියන්නේ නෑ මෙතන තියලා ගියාම ඒක මටයි කියලා ටික හයියෙන් කතා කරනවා නම් බණ්ඩ දෙයිය. කියලා ඩැමේජ් එක කියලා. ඉතින් එයා කියන්නේ එක්ක වස්තුව දීපන් නැත්නම් මෙච්චර ගාණක් දීපන් නැත්නම් කම්පෙන්සේෂන් කරනවා. ඒකට බණ්ඩ දෙය දුන්නාම ඉවරයි. ඒ නිසා ඒ ඒක එතෙන්දී අපිට අවස්ථාවක් තමයි මේ මනුස්සය වැඩ කරලා තියෙන මොනුවියගේ මිනිස් එක්ක එක්කද මම සමා විශ්වාස කරන්නේ. නන්නා දුන්න කියන්නේ යාට පැත්තට කරලා කියන්න ඕනේ. හිතක හැටි බලපන් මෙන්න බලපන් හැටි. ඉතින් යායි බුදු මොකද වෙලා තින්නේ මම භාවනා කරනවා. ඒකට ඌ කියන්නේ කොහෙද මම භාවනා කරන්නේ වාත් වෙන්නේ නැහැ ඒකට මයිලා කරන්නේ. <laughs> ඉතින් මම මගේ හුක්කෙත් නෑනේ. ඔබ බය ඒකටනේ. ඔබේ මුදලාලි මං අල්ලයි කියලා. ඉතින් අන්තිමට කොහොම කෙරුවත් බුදුහාමුදුරුවෝ ගාවට මේ කරකිලා කරකිලා කරකිලා කොහොම කෙරුවක්වත් යනවා. විනයමුත් යනවා ධර්මමුත් යනවා. හරි අපි පැය භාගයක් විතර දැන් තියෙනවා මේ සාකච්ඡාව සඳහා. ඒ නිසා මම හිතුවා මෙතනින් අපේ ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා සතිවාර સમાપ્ત කරමු කියලා. අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ සතිවාරය સમાપ્ત කරමු.